තමා අකමැතිද? අනුන්ටත් ඒ නොකරන්න. තමාට යමක් කරන්න තමා කැමැතිද? අනුන්ටත් ඒ කරන්න. මෙන්න මාංශේ. ඕක තමයි තියෙන්නේ. ඉතින් ඔయిత අනුකූල වන්නා වූ ආස්වාදයේ ලන් දහම් ආස්වාදයේ ලබා ගන්න වෙසි කටයුතු කරලා. ඒක තමයි ලේ. මෙන්න මේ මාංශය එළියවිලා සන්තෝෂ වියල්. ඉතින් කොච්චර සන්තෝෂ වෙන්න පුළුවන්ද? කොච්චර ධර්මානුකූලද? පාපයක් දුචරිතයක් අවලක් අනුන්ට නොකර යහපත කරමින් සන්තෝෂ වෙන්න පුළුවන් නම් මෙන්න මේකයි කිව්වේ. ඒක යහපත්. අන්න එසේ ජීවිතය හැද ගහ ගන්න. ඒක වැත්තකින් තියලා අද මොකද හොඳට ඕකෙන් සැරසෙන්න. ඒකෙන් සැරසෙන්න කියන සිරි සපත්තු දාගෙන මේ ආයි කෝට් ඇඳගෙන සැරසෙනවා. බාහිර ඇඳුම කියන. සැරසෙන්න කිව්ව ඇඳුම ඕකයි. ඊට පස්සේ අර සාරධර්මයේ ආස්වාදයේ ලේ කිව්වා ඒක ගත්තා වයින්. මත්පැන් ටිකක් ගත්තා. මත් ටික පැත්තක දාලා පාන් ගත්තා ඒක. අර සාරධර්මයේ පැත්තක දාලා සාරධර්මයේ නේද පාන් ගත්තා. ආස්වාදින්න වයින් අරගත්තා. පාන් කකා වයින් බිබි කලිසම් කෝට් ඇඳගෙන සපත්තු දාගෙන ඉතින් උඩ පැන පැන නටනවා එල්ලම් කරගෙන. මේ මොකද්ද වෙන්නේ? දෙවියන් වහන්සේගේ ගෘහයේ හොරුන්ගේ තිප්පලක් කරගෙන ඉන්නවා කියලා කිව්වේ ඔකට නේද? අන්තිමට ගිහින් සතු ගෙනත් බැඳලා තියාගෙන බිනි දෙන්න කියලා මරලා පුච්ච පුච්ච මස් කකා ওই කාලේ වයින් බිබි ඉන්නකොට ඒ කාලෙත් මොකද කරන්නේ ගිහිලා එන පොට්ටුවේ පිටේ ගිහිලා බාන් කපලා පනලා මහා වලියක් ඇද්ද ඇද්දට පස්සේ මොකද කරන්නේ දෙවියන් වහන්සේගේ ගෘහයේ හොරුන්ගේ තිප්පොලක් කරගෙන මේක බිමට බිමට සමතලා කරලා හත් දවසකින් මම දෙවියන් වහන්සේගේ මාලිගාව නගා සිටවනවා. ඕක තමයි වරදට අල්ලගත්තේ. තොට පුළුවන් දෙයක්ද තෝරේ කියන්නේ. තෝ දෙවියන් වහන්සේට අපහාස කළා හොරන්න බැරි එකක් කරලා මිනිස්සු රැවට්ටුවා කියලා වරදට මේ ඉදිරිපත් කළේ වරදලා ඉදිරිපත් කළේ කාරණේ ඕකයි. ඉතින් උඹට පුළුවන් දෙයක් දෙයක් කරන්න. ඔය ඔය මාලිගාව කරලා දාලා හත් දවසකින් උඹට පුළුවන් ද මාලිගාවක් හදා. දැන් කිව් එකේ තේරුම් ගන්න බැරුවම නිහඬ වෙනවා. වරද රහු වෙලා කොට කරලා කුරු කියන්න ගන්න දලුවමක් නියම කරලා. ඉතින් මේ වගේ දේවල් තියෙනවා ධර්මය තුළ තේරුම් අරගන්න ඕනේ. අපි මේ දහම් ගුණ පාඩේ විස්තර කළේ නැද්ද මේ ඉතිසෙල්ලා? සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියන තැනට සෝතාපන්න ඵලයටපත් වෙන හැටි. අපි ගුණ 9කින් සංඝ ගුණ විස්තර කරලා දුන්නා. ඔය ඉතිසෙල්ලා. සංඝ ගුණ සංඝ ගුණ තුලින් සංගුණ නමයක් තුලින් සෝතාපන්නී බවට පත් වෙන තැනකම් විග්‍රහ කරමු ඊට ඉස්සෙල්ලා අපි මේ කරපු දේශනාවක් තිබුණා. අන්න එතෙන්ටපත් වුණ කෙනාට ඊළඟට තියෙනවා සකෘදාගාමි අනාගාමි කියන මාර්ගඵල දෙකක් පූර්ණ කරගන්න කාලය. මෙන්න මේ තුලට අනුන්ගේ ආධාරයක් අවශ්‍ය නැති පරපත්තේ රහිතව ධර්මයේ තේරුම් ගත්තා. ධර්මය ගැන සැක නැති කරගත්තා. මෙන්න මෙබඳු වන්නා වූ ආර්ය පුද්ගලයා සෝතාපන්න පුද්ගලයා. එතන පටන්ගෙන ඊතුරු මාර්ගය වඩන ආකාරය තමයි දහම් ගුණ 6 තුලින් පෙන්වනවා. පෙන්වුම් කරා. එතකොට සූපටිපන්න එතකොට එතෙන්ට එනකොට එනවා. ස්වාක්කාත සම්දිත්තික අකාලික ඒහිපතික ඕපනායික පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤු. ඔය ගුණ හයක් එනවා. ස්වාක්කාත සම්දිත්තික අකාලික ඒහිපතික ඕපනායික පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤු. දැන් අපි පල්ලෙහා ඉඳලා ඉහළට නැගගෙන යන ක්‍රමයක් ගැනයි කියා දුන්නේ සූවිසි ගුණ වලට යනකොට. දැන් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ කියන ගුණයට තමයි. දැන් මේ සෝතාපන්න බුද්ධිලා ධර්මාවෝධයෙන් ඇතුල් වෙන්නේ. මූලික ධම් දර්ශනය කරලා තියෙන්නේ. දැකීම අත්දැකීම බවට පත් කරගැනීම ඉතුරු කෙලෙස් හිඳින්ටයි දැන් තියෙන්නේ. ඇලීමක් ගැටීමක් මුලාවක් තිබුණා නම් ඉතුරු වෙලා. සෝවාන් ඵලයෙන් පස්සේ. අන්නේ කාමරාග පටිඝ කියන දෙක අයින් කරගන්නවා. ඇලීම ගැටීම අයින් කරගන්න. ඒකට අවශ්‍ය කරන්නා වූ ඊළඟ වැඩපිළිවෙල තියෙනවා. දහම් ගුණ තුලින් යන්න. අන්න ඒ සඳහා මොකද කරන්නේ? පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝ කියන ගුණයට ධර්මාභෝධය තුලින් ඇතුල් වෙනවා. ධර්මයේ සිහි කරන්න සිහි කරන්න. එයා දැනගන්න එකක් තියෙනවා. එයා ඥානයන්තයෝ ඥානවන්තයෝ තේරුම් ගන්න එකක් තමයි. පච්චත්තං වේදි තබ්බෝ මේ ලෝකේ යම් දෙයක් වෙනවනම් තියෙනවනම් ඒ යමක් වෙන්නේ යමක් තියෙන්නේ ප්‍රත්‍යක් නිසායි හේතුවක් නිසායි හේතුවක් නැතුව මේ ලෝකේ ඵලයක් හටගන්නේ නැහැ එහෙනම් යම් කිසි ඵලයක් මේ ලෝකේ හටගත්තා නම් හැදෙනවා නම් තියෙනවා නම් පැවැත්මට පේනවා නම් අන්න හට ගැනීමට හේතුවක් තියෙනවා ප්‍රත්‍යය අන්න නුවණින් යුතුව ඒක දැනගන්න තත්ත්වයටපත් වෙනවා මේ දුකයි. කොහොමද මේ දුක හටගන්නේ? මෙන්න දුකට හේතුව. මේ දුක ඇති වෙන්නේ කොහොමද? මේ දුක විද්‍යාමාන වෙන්නේ කොහොමද? මෙන්න මේක තේරුම් ගන්න තැනට එනවා. ಜಾතියක් නැත්නම් මේ දුක නැහැ. ಜಾතියට හේතුව භවයයි භවයක් නැත්නම් මේ ಜಾතිය නැහැ. භවයේ භවයේ හැටියටත් ජාතිය ජාතිය හැටියටත් මේ මේ ಜಾති මේ මේ භව නිසා කියලා. නෝනින් තේරුම් ගැනීමේ ශක්තියර කියනවා. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤු. අනේ දරගන්නේ. විද්‍යාමාන වෙන ආකාරය. මෙන්න මේ මේ ප්‍රත්‍ය නිසා. මෙන්න මේ මේ හේතුව නිසා. මේ මේ දේ පහළ වෙන්නේ. යමක් දුක නම් මෙන්න මේ දුක මේ මේ දේ ඇතුළු කරගෙනයි තියෙන්නේ. මේ මේ කය ඇසුරු කරගෙන මේ දුක එනවා. එහෙනම් මේ කය පහළ වෙන්නේ කොහොමද? ඒක දකින්නවා. කය නිසා ඇතිවෙනා වූ යම් දුකක් විඳින්න සිද්ධ වෙන බව පේනවනම් මේ කය කුමක් නිසා ඇති වෙනවද? අන්න දකින්න හැටි. මෙන්න මේක දැක ගැනීමේ පටිච්ච සමුපාද දහම් න්‍යාය තමයි තේරුම් ගන්න පටන් ගන්න අත්දකින්න පටන් ගන්න ඔතනේද. ඇති තැන දුක නැති තැන නැහැ. මූලික වශයෙන් පොදු දහමක් වශයෙන් ඔබ තේරුම් ගන්න සෝවාන් ඵලයටපත් වෙනවා. කුමක් ඇති තැන කුමන දුකක්ද? කුමක් නැති තැන කුමන දුකක් නැති එක විග්‍රහ කළා දැනගන්න පටන් ගන්නවා දැනගත දහම විග්‍රහ කරනකොට. අන මනුස්ස ජීවිතය ඇති තැන මනුස්ස පැවැත්ම ඇති තැන. මනුස්සයාට හිමි දුක විඳිනවා. දැන් හතරපා දුකට හේතු ටික අයින් කරලා ඉවරනට තව මනුස්ස දුක ඉවර කළේ නැහැ. දේව මනුස්ස කියන දෙගතිය තව ඉවර කළේ නැහැ. ඒ දෙකේ තව සෝවාන් පුද්ගලයා ඉන්නවා. හැබැයි ඒක ඉඳ ඉන්නවා නෙමෙයි ඒක දැනගන්නකම් ඒක ඉන්නේ. ඒක යථාර්ථය දැනගන්න එක. සතර පායට යන්න තියෙන මානසිකත්වයේ සහ ඒකට මතුව තියෙන හේතුවක් නැති කළ දැමමට පස්සේ. හැබැයි සෝවාන් කුදිරය සහ මනුස්සව උපදින්න තියෙන මනුස්සව පවතින තියෙන කාරණේ නැති කලේ නැති නිසා. යාර ඉතුරු වෙච්ච දුක පේනවා. මිනිස්සේ කියලා ඉපදුනොත් මේ මේ ආකාර නින්දා පහස දුක් කරදර ඔකටම ගෝචර වෙන්න සිද්ධ වෙනවා. දැන් මිනිස්සේ කියලා ඉපදුනේ නැත්නම් මේක වෙන්නේ නැහැ නේ. එහෙනම් කොහොමද මිනිස්සෙක් වෙලා උපදින්නේ? දැන් මට හොයාගන්න ඕනේ ඒකයි. මොකක් නිසාද? මිනිස්ස જાතියේ උපදින්න හේතුවක් ඇති නිසායි මිනිස්ස જાතියේ උපදින්නේ. මේ මිනිස්ස જાතියේ නූපන්නොත් මේ මිනිසෙක් වශයෙන් විඳින දේ දුක් ටිකක් ඉවරයි. එහෙනම් ඒකේ දුක තේරුම් ගත්ත කෙනා මිනිසෙක් වෙලා උපදින තියෙන හේතුව දැනගෙන ඥානවන්තව තේරුම් අරගෙන අන්නේ හේතුව දුරු කරගන්න කටයුතු කරනවා. ඒක දුරු කරගන්න කටයුතු කරන්න නම් මිනිස්සෙක් වෙලා උපදින්නේ කෙබඳු දෙයක් තිබුණොත්ද කියලා. කුමන හේතුවක් නිසාද කියලා. නුවණට දහම් නුවණට ගෝචර කරගෙන දැනගන්න පටන් ගන්නවා මිනිස්සෙක් කියලා උපදින්න හේතු. මොනවා නිසා මිනිස්සෙක් කියලා උපදින්න හේතු වෙනවා. දැන් ඔක බලනකොට අපි තේරුම් ගන්න ඕනේ මිනිස්සෙක් වෙන්න නම් මනුස්ස බැඳීමක් තියෙන්න ඕනේ. මනුස්ස බවක් නැත්නම් මනුස්ස જાතියක් නැහැ. මනුස්ස බවක් මොකක් නිසාද හටගන්නේ? උපාදාන පත්‍ය භව කියන સિદ્ધාන්තයට අනුවයි. උපාදාන කියනවා මිනිසය සමග බැඳීමට. බැඳීමට උපාදාන කියනවා. ඒ බැඳීම උපාදානයේ මනුෂ්‍ය උපාදානයක් නම් මිනිසියොත් එක බැඳුනහම මනුෂ්‍ය උපාදානය හට ගන්නවා. මිනිසියෝ මිනිසෙක බැඳෙන්න පටන් ගත්තා. මනුෂ්‍ය ධර්මයට හිමි යමක් නැත්නම් ඒකේ බැඳුනොත් එයාට මනුෂ්‍ය උපාදානිය අත්හරින්න බැරි නිසා උපාදාන පත්‍ය භව කියන මනුෂ්‍ය භාවයෙන් මිදෙන්න බෑ. නෑ මනුස්ස ගුණධර්ම විතරක් නෙමෙයි. මනුස්ස ගුණධර්ම තියෙන්නේ මිනිස්සය කියලා ඉපදුන කෙනාගේ එක කොටසක් විතරයි. මනුස්ස ගුණධර්ම කියලා අපි විස්තර කරලා පෙන්නකොට ඒ ගුණධර්ම කියන එකේ අදහසක් තියෙනවා. ಗುಣ කියන්නේ මොකද්ද? වර්ධනය වෙන එකක්. යහපත් පැත්තට ಗುಣ කරන්න පුළුවන් නම් ඒක ಗುಣ කියනවා අපි. මනුස්ස ගුණ කියලා කියන්නේ සතර අපා ගුණ ඒව අගුණ නා. මනුස්ස පැත්ත ගුණයි. සතර අපාය කියන්නේ පාප පැත්ත නම් ඒක අගුණ කියලා නිගමනය කරලා. ඒකෙන් අහක් වෙන පැත්ත ಗುಣ කියලා නිගමනය කරගන්නවා හොඳ සුගති පැත්ත. අන්න මනුස්ස ධර්ම ගුණ ධර්ම වලවත් උනේ දුගතියට වැඩිය ಗುಣ නිසා. අන්න මනුස්ස ගුණ ධර්ම කියන්නේ මනුස්ස ධර්මමයි. ඒක ಗುಣ කියන වචනේ දාන්න හේතුව. පැවැත්ම තුල දුර්ගුණ සහ සුගුණ දෙකක් තියෙනවා. දස අකුසලයේ දුගුණ දුර්ගුණ හැටියට තේරුම් ගත්තා නම් සතර පායට හේතු වෙන හැටියට දැනගත්තා නම් ඒවා දුර්ගුණ කියලා නිගමනය කරනවා. එහෙනම් මනුස්ස ධර්මයේ තුල ලෝක සම්මතියේ සුගුණ කියලා එකක් වෙන් කරගන්නවා. හොඳ ගුණ. අන්න නිසා මනුස්ස ධර්මයේ කියන එක සතර පායෙන් මෙහාට තියෙන එකක් නිසා සුගතියට අයිති එකක් නිසා. ඒ වර කියව මනුස්ස මනුස්ස ධර්මයේ මනුස්ස ගුණ ධර්ම කියලා. හැබැයි ගුණ කියන වචනේ ඉක්මවා යන්නයි මේ යන්නේ. ওই ಗುಣ කියන තැන දුක් නැද්ද? මනුෂ්‍ය ගුණ ධර්ම ඇසුරු කරන්න ගියාම මිනිසෙක් වෙනවා. මිනිසෙක් වුණොත් දුකෙන් නිදහස්ද? මිනිසයාට අයිති දුකට හිමිකාරයෙක් වෙන්නේ නැද්ද? මනුස්ස ගුණධර්ම අල්ලගන්න ගියොත් එයාට මිනිසියෙක් වෙන එකෙන් බේරෙන්න බැයි නා. මිනිසියෙක් වෙලා ඉපදුනොත් නිന്ദා අපහාස තැලුම් පෙලුම් බඩගිනි වේදනා දුක් කරදර අගහිකම් මේ සියලු දේ ලෙඩ රෝග මේවෙන් පෙලෙන්නා වූ කයකට උරුමකාරීක වෙන්නේ නැද්ද? එහෙනම් ඒක ගුණ ගුණයක් නම් අපිට ගුණයක් දැන් සම්මත කරන්න පුළුවන්. අන්න අපි දකින්න එක. යමක් යමක් නිසා දුකේනවා නම් ඒක ගුණයි සම්මත කරලා ඉඳ සූසු දෙයක් නෙමෙයි. ඔන්න ඕක දැකෙන නිසා තමයි. අපිට උපාදානිය මිදෙන්න බැරි වුණේ. බැඳීමේ මිදෙන්න බැරි වුණේ. මනුෂ්‍ය ධර්මයේ ගුණ ධර්මයක් කියලා ඒකේ බැඳි බැඳි ඉඳ යනවා. මනුෂ්‍ය කෙනෙක් කොච්චර හොඳ කීක ඉඳ යනවා. ඒකේ ඉන්න තාකල් අපි මනුෂ්‍ය ධර්මයේ උපාදාන කරනවා. උපාදාන කරන්නේ ඒකට ළඟින්ම බැඳෙනවා කියන එකයි. මනුෂ්‍ය ධර්මයේ හොඳයි කියන නිගමනයේ ඉන්න හින්දා තමයි ඒකේ බැඳෙන්නේ. මිනිසෙක් වෙලා ඉපදීමේ මනුෂ්‍ය ධර්මයේ කෙරෙහි යම් චන්දරාගයක් ඇද්ද ඒ නිසා ඔහු ඒකේ බැඳෙනවා. ඒ නිසා ඔහුට මනුෂ්‍ය උපාදානිය ලැබෙනවා. ඒ නිසා උට භවයේ මනුෂ්‍ය භවයේ මිදෙන්න බෑ. ඒ නිසා උ මනුෂ්‍ය జాතිය උපදිනවා. ඒකයි මනුෂ්‍ය බැඳීම. අන්න මනුෂ්‍ය බැඳීම ඔන්න ඕකයි. ඉතින් මෙන්න මේක තේරුම් ගන්නවා. මොකද සතර පාදුකෙන් නිදහස් වෙච්ච කෙනාට ඊළඟ තියෙන දුක් මට්ටම බලවත්ව පේනවා. ඊළඟ තියෙන දුක මොකද්ද? මිනිස්සෙක් කියලා ඉපදිලා විඳින දුක. මිනිස්සෙක් වෙලා ඉපදිලා විඳින එක දුකයි කියලා දැනගත දාස. අනේ මේ මනුෂ්‍ය ධර්මයේ හොඳයි කියලා මම මෙච්චර කාල අරන් හිටියේ මුලාව නිසා නේද? කොහොමද හොදක් වෙන්නේ? හොඳ නම් මිනිස්සෙක් කියලා දුක් විඳින්න වෙන්නේ? මිනිසියෙකු නම් දුක් නොවිඳින්න බෑ විඳින්න වෙනවා. එහෙනම් මිනිසියෙකු නම් ඉපදුන තැන් පටන්ගෙන ජරාවටපත් වෙවි මහලු වෙනකම කෙලවරක් නැතුව කායික දුක් විඳින්න වෙනවා. බඩගින්නට හරි බඩගින්නට මොනවා හරි කන්න ඕනේ පිපාසයට බොන්න ඕනේ නිකන් හම්බෙන්නේ නැහැ විහෙත වෙන්න ඕනේ මහන්සි වෙන්න ඕනේ හරි හම්බ කරගන්න ඕනේ. තනියෙන් තමන්ගේ වැඩ කරගන්න බෑ අන්‍යෝන්‍ය ආධාරයට උපකාරයෙන් පිරිස එකතු කරගන්න ඕනේ. ඒ පිරිසත් ඒ જાතියේ පිරිසක් ඒ වගේ දුක් ගොඩක් එකතු කරගත්තා. ඒගොල්ලන්ගේ කටයුතු වලත් විහෙත වෙන්න ඕනේ කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තරංකාරී බල්ලන්ට අහුවෙච්ච මත් කටුවාගේ උගුසන්ට අහුවෙච්ච මත් කටුවාගේ කාම සම්භෝගීටයි කාම වස්තුන්ට පොරකන එහෙම ලෝකෙක තරංග කරන්න ඕන. ඒ වැඩි නුයිකාරයෙන් ආරක්ෂා කරන්න ඕන, පෝෂණය කරන්න ඕන. ඒවට නුයිකාකාරයෙන් මේ විදි සංවිධාන සලස්සන්න ඕන, හැකවන්න සලස්සන්න ඕන, දඬුවම් කරන්න ඕනේ. ඒ වගේම තමාගේ තියෙන දේවල් හැක ගන්න බොරු කියන්න වෙනවා. ඒ නුයිකාකාරයෙන් අප මේ කරන්න වෙනවා මේ කියන්නේ අවඩ කරන්න වෙනවා. මේ ආකාරයෙන් කටයුතු කිරීම නිසා මානසික දූෂිත මානසිකත්වයකින් බොහෝ කොට ගෙවන්න එනවා මනුස්ස සමාජයේ මිනිසෙක් වුණාම. ඉතින් එහෙම මනුස්සත්වය හොඳයි කියලා මම නිගමනය කරන්නේ කොහොමද කියලා. මිනිසෙක් වීමේ තිබෙන අසහනයේ දුක දකින්නවා. මෙන්න මේක. දැක්කහම Taman විසින්. මෙන්න මෙතෙන්දි තමා විසින් දැනගන්නවා. මෙන්න මේක තමයි මේ මිනිසෙක් වෙලා තියෙන්නේ. වේදි තබ්බෝ. මිනිසෙක් වෙන වෙලා හිටන් එතන පිහිට නැහැ. ඥාණයෙන් දකින්නවා. අන්න ප්‍රත්‍යය දකින්න හැටි. මෙන්න මේක ආරම්භ කරනවා. සුගතියට උපදින තියෙන ප්‍රත්‍ය මේකයි කියලා දැක්කහම අන්න ඒකෙ මිදෙන ආකාරය. දැන් අපි දවල් උදේ වරුවේදී විග්‍රහ කරගත්තේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ කියන ගුණේට සෝතාපන්න ඵලයටපත් වුණ පුද්ගලයා ඇතුළත් වෙන හැටි. ඒ කියන්නේ ඒ ගුණය තුල ගුණය පිළිබඳව තේරුම් අරගෙන ඒ තුලට ඇතුළත් වෙන ආකාරය. දැන් මේවා අනන්ත ගුණ. පච්චත්තං වේදිතබ්බෝ කියලා කියන්නේ අපි දකින්න ඕනේ. වේදිත දැන් දැනගත යුතු දැන් කියන්නේ තමා විසින් ප්‍රත්‍යක්ෂයෙන් දැනගත යුතුයි කියලා තමයි මේකට උඩින්මත් තියෙන අටුවාවල විග්‍රහ කරලා පෙන්නන්නේ. දැන් ওই ටික පෙන්වුවාට මේ ගුණය පිළිබඳ විග්‍රහයක් අපිට හරියට වැටහෙන්නේ නැහැ. තමන් විසින්ම දැනගත යුතුයි කියන වචනේ කිව්ව පළියට එදාක ගැටලු ඇති කරගන්න. මේ ධර්මයේ තමා විසින්ම දැනගන්න ඕන නම් බුදුරන් වහන්සේ මොකද? ධර්මයේ ත්‍රිපිටකේ අරන් ඉන්නේ මොකටද? තමන්ට වෙරි යව කරගන්න. දැන් මොන ප්‍රශ්න කරන්න පුළුවන් කෙනෙක්. ධර්මයේ ස්වභාවය තම තමා විසින් දැනගත යුතු නම් ඒ බුදුරන් වහන්සේ ධර්ම දේශනා කරන්න තමන්ටම දැනගන්න බැරි කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ඔය වෙලාවේදී දැන් ඔතන පෙන්වන්නේ මොකද්ද? වේදි තබ්බ කියන වචනේදී දැනගත යුතු කියන අර්ථයෙන් එහාට දැනගන්න අවශ්‍ය කොටසක් තියෙනවා. යම්කිසි අපි යම්කිසි දෙයක් අපි දැනීමෙහි පිහිටනකොට ඒ දැනීමෙහි පිහිටන්නේ මොනවා ගැනද? ඒ ප්‍රත්‍ය පිළිබඳ දැනීමෙහි පිහිටන්න ඕනේ. ඒක ඥාණයෙන් තමන් විසින් කරන්න ඕනේ ඥානවන්ත දකින්න ඕනේ. විශාල උපනිශ්‍රයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් ඒ වගේ මේ ධර්මය අද වෙනකම් පවත්වාගෙන ඇවිදින්න ඒ ධර්මය අපිට අහන්න ලැබෙන එකක්. යමක් හටගන්නේ කෙබඳු හේතුවක් නිසාද කියලා දැනගන්න ක්‍රමයට අපිට විශාල උපනිශ්‍රයක්. ඒ උපනිශ්‍රේ නැතුව අපිට ওই ක්‍රමය අල්ලගන්න බෑ. දැන් මූලික උපනිශ්‍රේ ක්‍රමයක් තියෙනවා පරිච්ඡ සමුපාදේ ඉඳීලා. මෙන්න මේ රටාවටයි මේ ලෝකේ යමක් හටගන්නේ පවතින්නේ. මෙන්න මේක විග්‍රහ කරලා දීලා තියෙනවා. අන්න ඒක දැනගන්න ඕනේ. එතකොට තමයි අපිට ප්‍රත්‍යය දැනගන්න පුළුවන් නුවණින්. එහෙනම් හේතුව දැනගන්න ඕනේ යමක් හටගන්න හැ. ඒක හරියාකාරව තේරුම් ගැනීමේදී පටිච්ච සමුප්පන්නව තෝරා ගන්නවා කියනකොට මේ ප්‍රශ්න දෙකකට උත්තරයක් එනවා. මේ පටිච්ච සමුප්පාදයේ සත්පුද්ගල දෘෂ්ටියට ඇතුළත්ද කියන ප්‍රශ්නකටත් උත්තරේ මේක එනවා. ඒකත් එක මේකෙන් තෝරගන්න මේ පච්චත්තා වේිතබ්බෝ විඤ්ඤෝ කියන ගුණය කියනකොට ඒ ප්‍රශ්නෙට උත්තරේකුත් ඔකේ එනවා. දැන් මොකද්ද එන්නේ? ලෝක සත්වයා හැම වෙලෙම මේ සත්ව පුද්ගල කියන දෘෂ්ටියෙන් අරගෙන මම මෙහෙම කරනවා මම සැප විඳිනවා මම දුක් විඳිනවා එතකොට මමයි බලන්නේ මමයි අහන්නේ මමයි ස්පර්ශ කරන්නේ ඒ මමයි මේ සසරේ ගමන් කරන්නේ මෙන්න මේ ආකාරවන්නා වූ මමෙක් ගැන දෘෂ්ටියකින් යුක්තව මම කරන වැඩ හැටියට මේවා හිතා මෙන්න මේක තමයි අපි අර ආත්ම දෘෂ්ටියෙන් ගත්තාම අපිට ඇති වෙන ස්වභාවය. සත්ත්ව පුද්ගල දෘෂ්ටියෙන් ගත්තාම ඇති වෙන ස්වභාවය. මෙන්න මේ සත්ත්ව පුද්ගල දෘෂ්ටියෙන් ගත්ත ස්වභාවයෙන් ගන්න සාකල්. අපිට පච්චත්තාන් වේදිතබ්බෝ විඤ්ඤෝ කිව්ව දහම් ගුණට අනුව වැටහිම ඉන්නේ නැහැ. එන හැම එකම ප්‍රත්‍යය දැනගන්න ඕනේ. කුමන ප්‍රත්‍යක් නැනා කුමක් ආහාර කරගෙන කුමක් මූලික කරගෙන කුමක් විද්‍යාමාන වෙනවද? මෙන්න මේකයි තෝරා ගන්න ඕන ටික. දැන් මේක දැනගැනීමේදී වැදගත් දෙයක් තියෙනවා තේරුම් ගන්න මේ පච්චත්තා වේතබ්බු විඤ්ඤු ගුණේ තේර ගන්නකොට ඒ පටිච්ච සමුප්පාදයේ තුලින් යමක් හටගන්න හේතුව දැනගන්න ඕනේ. මෙන්න මේක තමයි දැන් තේරුම් ගන්න ඕනේ. දැන් මිනිස් జాතිය හටගන්නේ මොන හේතුවෙන්ද? జాතිය කිව්වේ මොකද්ද? జాතිය කාගේද? ඔන්න සිද්ධිය විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. දැන් මේ සත්පුද්ගල දෘෂ්ටියෙන් ඉතර වික්ෂුන් වහන්සේ නම බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ස්වාමීනි මේ ජරා මරණ කාගේද? කවුද ජරා මරණයටපත් වෙන්නේ? දැන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. දැන් අද නම් ඉතින් මම ජරා මරණයටපත් වෙනවා අනික් අය ජරා මරණයටපත් වෙනවා කියලා අපි කොහොමයි උත්තරයක් දෙන්නේ. බුදුරන් වහන්සේ දේශනා කරන මහාන ඒ ප්‍රශ්නේ ඇහුවා වැරදි. ඔය ක්‍රමයට අහපුවාම ජරා මරණ කාගේද කියලා ඇහුවොත්. කවුද ජරා මරණයටපත් වෙන්නේ ඇහුවොත්. මම කියන දෘෂ්ටියෙන් උත්තරයක් එනවා. මෙන්න මේ දෘෂ්ටියෙන් ඔය උත්තරේ එනකොට සත්පුද්ගල දෘෂ්ටිය ඇරෙන්නේ නැහැ. එහෙනම් ජරා මරණ සිද්ධ වෙන්නේ කොහොමද? කෙසේද ජරා මරණ සිද්ධ වෙන ආකාරය කියලා අහන්නේ. කුමක් නිසා කුමක් හට ගන්නවද? යම් තැනක જાතියක් පහළ වුණොත් ජරාවක් මරණයක් හට ගන්නවා. දැන් ඒතර අයිතිකාරය ගැන කියුණා. දැන් අයිතිකාරයේ කතාව එතනින් ඉවරයි. මමයි ජරාවටපත් වෙන්නේ මමයි මරණයටපත් වෙන්නේ කියලා මේ විදිහට උත්තරයක් දුන්නා නම් එහෙනම් අන්න මම එක අහුවෙලා. අන්න සත්පුද්ගල දෘෂ්ටි අහුවෙනවා. එහෙනම් පරිත්‍ත සමපාද ධර්මයේ දීලා තියෙන සත්පුද්ගලයෙක් විග්‍රහ කරන්න නෙමෙයි. සත්පුද්ගලයේ මේ පැවැත්ම පෙන්නලා දෘෂ්ටිය දාන්න නෙමෙයි. ඒ දෘෂ්ටිය දුරු කරලා මේ හේතුඵල ධර්මයේ පෙන්වන්න. යා ජරා මරණ කාගේද කියලා අහන භික්ෂුන් වහන්සේට බුදුරන් වහන්සේ දේශනා කරන ජරා මරණ කාගේද කියලා ඇහුවොත් මේ ප්‍රශ්නේ ඇහුවා වැරදි. මේ ජරා මරණ විද්‍යාමාන වෙන්නේ කුමක් තිබුණොත්ද? කුමකින්ද? කුමන හේතුවක් නිසාද? යම් තැනක જાතියක් විද්‍යාමාන වෙනවා නම් එතෙන් ජරා මරණයක් විද්‍යාමාන වෙනවා. උත්තරේ ඕකයි. දැන් මම ඔහු ආදි වශයෙන් වෙන් කිරුවේ නෑ මෙතන. කොතන හරි කමක් නෑ. මම කිය කිය මිනිස්සු ඉන්න තැන හරි. එයින් පිට හරි. જાතියක් විද්‍යාමාන වුණොත් තමයි ජරා මරණය පෙන්눔 කරන්නේ. යම් තැනක જાතියක් විද්‍යාමාන වෙන්නේ නැත්නම් එතන ජරා මරණයක් විද්‍යාමාන වෙන්නේ නෑ උත්තරේ උන්නෝකයි. එතරම් ස්වාමිනේ ජාති කාගේද? කොහෙන් හරි ඕනකම තියෙන හාමුදුරන්ට මේ මම කියන එක ආයි කියන එක අහගන්න. සත්පුද්ගල දෘෂ්ටියට ආයතරයක් ඇඳ ගන්නවයි මේ බලන්නේ. ඒතර ජාති කාගේද? මහාන ප්‍රශ්නේ අහුව වැරදි. ජාතිය කාගේද කියන ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ජාතිය මගේ මම කියන දෙකට ගත්තොත් එහෙම ওই දෘෂ්ටිය ඇරෙන්නේ. දැන් ජාති කෙසේ වේද කියලා අහන්න. කොහොමද මේ ජාති හැදෙන්නේ? භව ප්‍රත්‍යයෙන් ජාති වේ කියලා උත්තරයක් දුන්නා. භවේ නිසා ಜಾති වෙනවා. සත්පුද්ගල කතාවෙන් අහ කරලා හේතුඵල බලන්න. යම් තැනක භව ඇද්ද භව විද්‍යාමාන වෙනවාද ಜಾති එතන විද්‍යාමාන වෙනවා. යම් තැනක භව නැත්නම් එතන ಜಾති විද්‍යාමාන වෙන්නේ නැහැ. මෙන්න හේතුඵල නියමයේ උත්තරේ. මම මගේ ප්‍රශ්නයක් ආත්ම දෘෂ්ටි ප්‍රශ්නයක් උතන නැහැ දැන්. කොතනක හෝ ජරා භව විද්‍යාමාන වුණොත් භව නිසායි ಜಾති හටගන්නේ. භව නැත්නම් ಜಾති හටගන්නේ නැහැ. සත්පුද්ගල කතාවක් මෙතන නෑ. අන්න එතෙන්දි කියනවා. සායිනි භව කාගේද? ආයිසරය කරගු උතරේන පටලවන අහන. මහාන ප්‍රශ්නයක් වැරදි. භව කියන தත්ත්වය කොහොමද වෙන්නේ කියලා අහන. භවයට හේතු අහන. උපාදාන ප්‍රත්‍යයෙන් භව වේ. යම් තැනක බැඳීම නිසා භව නැමැති ස්වභාවයේ ඵලයේ විද්‍යාමානයි. බැඳීමේ හේතුවෙන් භව නැමැති ඵලයේ විද්‍යාමාන වෙනවා. උපාදාන හේතුවෙන් භව නැමැති ඵලයේ විද්‍යාමාන වෙනවා. සාමි බැඳෙන්නේ කවුද? එහෙනම් උපාදානයේ කාගේද? ආයි තහන උදිරන්නාතෙන් අර මමෙක් ගත්ත දෘෂ්ටියම අර උත්තරේ. මහාන උපාදාන කාගේද කියලා හෙව්වොත් ප්‍රශ්නේ වැරදි. ඒතර අයිතිකාරයෙක් හිමිකාරයෙක් ඉන්න කෙනෙක් ගැන සඳහන් වෙනවා. ඒතර මේ ආත්ම දෘෂ්ටි අරගන්න බෑ. එහෙමනම් උපාදාන වෙන්නේ කොහොමද කියලා අහන්න. උපාදාන කොහොමද සිද්ධ වෙන්නේ? උපාදාන වලට හේතුව මොකද්ද? තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන වේ කියන එකයි උත්තරේ. යම් යම් තැනක ඇලීමක් හටගත්තා නම් ඒ හේතුවෙන් බැඳීමක් හට ගන්නවා. අපේ භාෂාවෙන් කියනවා. කොතන කොතන හරි ඇලුනොත් කොතන කොතන හරි බැඳීමක් හට ගන්නවා. කවුද ඇලෙන්නේ? කාගේද ඇලීම? ආයතනය කර මේ කාගේ හරි කෙනෙක්ගේ මාධ්‍යයට දාන්න ආයිතහන. මහන්නේ ඒකටත් ප්‍රශ්නයක් බව වැරෙන්නේ. ඔය ඇලීම තණ්හාව කෙසේ වේද කියලා අහන්න. ඇලීම කොහොමද හටගන්නේ කියලා අහන්න. එතකොටයි මේ ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන්. අන්න එතකොට කියනවා වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාවේ. වේදනාව නිසා තණ්හාව හටගන්නවා. සැප වේදනාවක් ඇති වෙනකොට ඇලීමක් හටගන්නවා. එහෙනම් මම ඇලුනා කියන එක නෙමෙයි යථාර්ථයේ වේදනාව ප්‍රත්‍ය කරගෙන ඇලීම හටගත්තා. අනේ ඇලීමට ඇලීම නැති ඵලයට හේතුව වේදනාව නැමැති හේතුව තමයි ඇලීම නැමැති වේදනාව තමයි ඇලීමට තණ්හාවට හේතුව. ඒ ස්වාමීනි කවුද වේදනාව විඳින්නේ? කවුද වේදනාව? කාගේද වේදනාව? ඒ කවුරු සතු එකක්ද? ඔය විදිහට හාමුදුරුවෝ අයිතහ. බුදුරන් වහන්සේ දේශනා කරන අන්න ආයතරය මම ගැන හැඟීමෙන් ඇහුවා. ඔය ප්‍රශ්නේ අහුව වැරදි. ඒ වේදනාව සිද්ධ වෙන්නේ කොහොමද කියලා අහන්නේ. වේදනාව හටගන්නේ කොහොමද? ඒකේ මුල මොකද්ද? ස්පර්ශ වුණොත් වේදනාව වෙනවා ස්පර්ශ වුණේ නැත්නම් වේදනාව වෙන්නේ නැහැ. දැන් පුද්ගලිකයන් සම්බන්ධයක් නැහැ. ඒ හේතුඵලයක් වෙන්නවා. ස්පර්ශයක් ඇති තැන වේදනාව හටගන්නවා. ස්පර්ශය නොවුනොත් වේදනාවක් හටගන්නේ නැහැ. නෑ වේදනාව හට ගන්න හැටි වේදනාව හට නොගන්න හැටි දෙකම පෙන්වනවා දැන් පුද්ගල සම්බන්ධය අත්හැරලා. ස්වාමීනි කවුද ස්පර්ශ කරන්නේ? ආයතරයක් කර මමත්වයේ අරගෙන අර හත පුද්ගල දෘෂ්ටියම ගන්න අහනවා. මානවයේ ප්‍රශ්නය අහුවා වැරදි. ස්පර්ශ කියන්නේ හැදෙන්නේ කොහොමද? ස්පර්ශ වලට හේතුව මොකද්ද කියලා අහන්න. අන්නතර ප්‍රශ්නෙට ආකරණයේ උත්තරයක් එනවා. සලායතන නිසා ස්පර්ශ වෙනවා. සලායතන නොතිබුණා නම් ස්පර්ශ වෙන්නේ නැහැ. අන්න ස්පර්ශයට හේතුව සලායතන. මමෙක්ගේ කතාවක් එතන සම්බන්ධ නැහැ දැන්. ස්වාමී සලායතන කාගේද? ආයිසරයක් අර ආත්ම දෘෂ්ටියම ගන්න ආයිති උත්තරය අහන. අයිතිකාරීත්ව යන. මහානේ ප්‍රශ්නේ අහුවා වැරදි. සලායතන කොහොමද හැදෙන්නේ? සලායතන වෙන්නේ කොහොමද? සලායතන හැදෙන්නේ කොහොමද කියලා අහන. අන්න ඒතරේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන වේ. නාම රූප නිසායි සලආයතන හැදෙන්නේ. ලොකු ගාක් විග්‍රහ කරගන්න ඕනේ පද. ඒ ඊටාම කෙටියෙන් ඔය විග්‍රහ කරලා දෙන්න. එතරම් ස්වාමීන් නාම රූප කාගේද? නාම රූප නිපදවන්නේ කවුද? මේ ආදි වශයෙන් අහනවා ප්‍රශ්නේ. ආ නැවතත් මමෙක් නිපදවනවා කියන දෘෂ්ටිය දෙන්න ආයතනයක් ආයිත් ඉන්නේ. එහෙනම් ওই ප්‍රශ්නේ අහනවා වැරදි. නාම රූප නැමැති ඵලය කුමන හේතුවක් නිසා හට ගන්නවද කියලා අහන්න. අන්න එතකොට සත්පුද්ගල දෘෂ්ටියක් නැතුව හේතුඵල දෘෂ්ටියෙන් හේතුඵල ධර්මයේ තේරෙනවා. විඥාන නිසා නාම රූප හට ගන්නවා. විඥාන ප්‍රත්‍ය කරගෙනයි නාම රූප හට ගන්නවා. විඥාන නොතිබුණා නම් නාම රූප හටගන්නේ නැහැ. ස්වාමී විඥාන කාගේද එතකොට? ආයිත් විඥාණයට අයිතිකාරයක් අහන. විඥාන අහවල් එකගේ සත්වයේ බුද්ධලයේ කිව්ව සත්ව බුද්ධ දෘෂ්ටියට වැටෙනවා. ඒතකොට ඒකට ඒකට යථාර්ථය තේරෙන්නේ නැහැ. ඔය විඥාන කොහොමද හටගන්නේ කියලා අහන. ඒතර සත්ව බුද්ධල දෘෂ්ටිය නැතුව හේතුඵලයේ දැක්ක හැකියි. සංකාර ප්‍රත්‍යයෙන් විඥාන වේ කියලා ගත්තාම විඥාන වලට හේතුයි. යම් තැනක සංඛාර නැගුණ නැත්නම් විඥාන නැගින්නේ. එත සතපුද්දල දෘෂ්ටි අහ කරලා පියා සංඛාර වලට. ස්වාමීන් සංඛාර කාගේද? හිතෙන් කයින් වචනයෙන් කරන වැඩ කාගේද? ඒකයි මේ අහන්නේ. ඒතර ඒතර ආයහැරයක් මම කළා මම කිව්වා මම හිතුවා මේ ආදී වශයෙන් වැටෙනවා ඒ දෘෂ්ටිය. එයා සංඛාර කොහින්ද ගොඩ නැගින්නේ? අවිද්‍යාව පත්‍යයෙන් සංකාර වෙයි. අවිද්‍යාව නිරෝධයෙන් නම් සංකාර නැහැ. අන්න සංකාර හේතුඵලයක් කිව්වේ. සතපුද්දේ කොන්න ගන්න බෑ. මම කළා මම කිව්වා කිව්වද ඒ මම කවුද? අන්න ඊට පස්සේ ආයෙ ප්‍රශ්නයක් එනවා. කරපු මම කියපු මම කවුද? ඒ තමයි මම කියන එක. එයා තමයි කළේ. අන්න මම කියන දෘෂ්ටි ඇරුන්නේ. සතපුද්දේ දෘෂ්ටි විදින්න බෑ. මේ ක්‍රියාවක් සිද්ධ වෙනකොට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ සංඛාරයයි මේ අපිට ප්‍රශ්නේ තියෙන්නේ. ඒකයි මේ හොයාගෙන යන්නේ. දුකර මුල හොයාගෙන යන්නේ. දුක හැදෙන්න මුල. ඇත්ත ඇති ආකාරයෙන් නොපෙනෙච්ච නිසා. ඇති වුණ දෘෂ්ටිය නිසා. හිත කය වචනේ ක්‍රියාත්මක කරනවා. ඒකෙන් තමයි සංඛාර ගොඩනැගෙන්නේ හේතු. දැන් අවිද්‍යාව කායිද කියලා අහනකොට අසත්පුරුෂ සේවනය මුල් කරගෙන අවිද්‍යාව ගොඩ නැගෙනවා. එතන අවිද්‍යාවටත් මුලක් තියෙන අසත්පුරුෂ ආශ්‍රය. දැන් මෙතෙන්දී සත්වයාය පුද්ගලයාය කියලා මේ ලෝක සත්‍යය බැහැගෙන තියෙන ඒක එක සම්පින්ඩනේ. විග්‍රහ කරලා බලපුවාම කොහේ සත්වයා කියලා වෙන් කරපු කෑල්ල කියලා අන්න ධර්මයේ දකින්නවා. සත්පුද්ගල දෘෂ්ටි ඇති කරන්නේ එතන. දැන් අපි අහනවා මෙහෙම තියා. අවිද්‍යාව සත්වයාද? අවිද්‍යාව කියන එකට සත්වයා කිය හැකිද බෑ. සංඛාර සත්වයාද? විඥාන සත්වයාද? නාම රූප සත්වයාද? සලආයතන සත්වයාද? ස්පර්ශ සත්වයාද? වේදනා සත්වයාද? තණ්හා සත්වයාද? උපාදාන සත්වයාද? භව සත්වයාද? ජාති සත්වයාද? ඔකම හේතුඵල. එහෙනම් ඔය ඔක්කොම පොඩි කරලා අරගෙන ඉවරලා සත්‍යයා කියනා දෘෂ්ටියකට ලෝක සත්‍යයා බැහැගෙන ඉන්නේ තමයි මම එක් හදාගත්ත දෘෂ්ටියේ. මෙන්න මේ මම කියන දෘෂ්ටියේ විභජ්‍යවාදී කියන්නේ බෙදලා බලන්න මේ මම කියලා ගත්ත කෑල්ල හම්පින්දලා තියෙන මොන මොනවා එකතු වෙලා. අන්න මම කියන දෘෂ්ටිය හැදිලා තියෙන්න තිබෙන මූල ධර්මය මොකද්ද? මෙන්න මේ කෑලි 12ක එකතුව. මේ කෑලි 12 ක්‍රියාකාරීත්වය. ලෝක සත්‍යය වෙන් කරලා තේරුම් ගන්න දන්නේ නැති නිසා. මේ දොය හැම සම්පීඩනයක ඇති එක එක මනසින් මවා ගන්නවා එක එක හදා ගන්නවා දෘෂ්ටියක් වශයෙන්. අන්නේ දෘෂ්ටිය සත්ත්ව බුද්ධල කියන දෘෂ්ටියට බැහැ ගන්නවා. දැන් අපි කතා කරන සම්මතියේ මම නොකිය කතා කරන්න බෑ සත්ත්ව බුද්ධල වශයෙන් කතා නොකර කතා කරන්න බෑ. කතා කිරීමෙන් නෙමෙයි දෘෂ්ටියට අහු වෙන්නේ ඒක දන්නේ නැති නිසා. ඉතින් මෙතෙන්දී අපි දැනගන්නවා. මේ මම කියන යම් සම්පින්ඩනයක් සම්මතයක් ලෝක සත්‍යය භාවිතා කරන්නේ. කුමන කුණ ඒ වටද? මෙන්න මේ කොටස් 12කින් හටගත්ත සම්පින්ඩනයකට ලෝක සත්‍යය මම කියනවා. නම මේ කොටස් 12 තුලම හේතුවක් නිසා හටගන්න ඵලයක් හේතුව නැත්නම් ඒ ඵලේ නෑ කියන එක න ะ. අපි හිතා ඉන්න මම කොතනද නිදලා තියෙන්නේ. මම කියලා කිව්වේ ওই 12 ආකාර හේතුඵල දහම. 12 ආකාර හේතුඵල සම්පින්ඩණයකටයි මේ මම කියලා ලෝක සත්‍යය භාවිතා කරන්නේ. සත්‍යයක පුද්ගලයක කියලා භාවිතා කරන්නේ ඕකට. එන සත්‍යයේ පුද්ගලයේ කියලා භාවිතා කරන මේ සම්පින්ඩනය නිසා නැති ආකාරයක් ඇතිසේ අරගෙන දෘෂ්ටියට බැඳෙනවා. දැන් මම කියන දෘෂ්ටිය මම කියලා ගත්ත හැඟීමෙන් එයාට අයින් වෙන්න බෑ. එහා මේ මම යනවා මම එනවා මම කරනවා මම කියන සංඥාව තුළ මම කියන දෘෂ්ටිය තුළ පුද්ගලයා එල්බ ගන්නවා. මේකෙදි අපි ලෝක සම්මතයේ කතා කිරීමේදී මේ මම කියන වචනේ භාවිතා නොකර බෑ. හැබැයි දෘෂ්ටි සහගතව මිස අරගත ආත්ම දෘෂ්ටියෙන් භාවිතා කළොත් පුද්ගලයාට යථාර්ථය දකින්න බෑ. නම් මම කියන සම්පින්දනේ මම කියන සම්මතයේ මොනවද ගොඩනැගිලා තියෙන්නේ? අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති කියන ජරා මරණ කියන මෙන්න මේ සම්පින්ඩනේ මේ සම්පින්ඩනේ ලෝකයා හිතා ඉන්නේ එකතු වුණාම දකින්නේ මම කියලා කෙනෙක් ඉන්නවා කිය. නෝ මම කියන දේ දිනේ ඔන්න ඔය ටිකයි. දැන් ওই ටික ඔක්කොම හේතුවක් නිසා හටගන්න ඵලයක් මිසක් ඔය එක තැනකවත් හේතුවක් නැත්නම් ඵලෙ නැති වෙන එකක් නෙවෙයි. කොතනද බලාපොරොත්තු වෙච්ච මම ඉන්නේ? ඔය මම කියන දෘෂ්ටියේ ඉන්න ලෝක සත්‍යය සදාතනික මම කියන හිතාගෙන තමයි ඔය Hindu ධර්මයේ පවා කියා තින්නේ. දෙම්බා ආත්මේ කඩුවකින් තොප කැපිය නොහැක. ගින්නකින් තොප දැවිය නොහැක. කුරුල්ලා කූඩුවක් හැර කූඩුවක් තනන්නාසේ තොප කයක් හැර කයක් තනන්නේ. Hindu ධර්මයේ තෝකට බෑ. ඒ වගේ අන්‍ය ධර්මලා තමන්ගේ ආත්මය කියලා එකක් තියෙනවා. ඒ ආත්මේ එක එකනට බාර දීලා හෝ එක එක විදිහට එක එක විදිහින් අදහස් වලින් ගෙනිනවා ආත්මය කියලා එකක් තියෙනවා කියලා. මෙන්න මේ ආත්මය කිව්වේ මොකද්ද? මම කිව්වේ මොකද්ද කියන එක. විග්‍රහ කරලා තේරුම් ගන්නකොට තමයි මේක මේ මායා දර්ශනයේට මායා දෘෂ්ටියකටයි මේ මම කියන හැඟීමෙන් ඉන්නේ. ආත්මය කියන හැඟීමෙන් ඉන්නේ. මෙතන ආත්මය කියලා මම කියලා වෙනම ගන්න එකක් නැහැ. මෙන්න මේ හේතුඵල දහම් සම්පීඩනෙන්දයි මේ මම කියන එක විද්‍යාමාන වෙන්නේ කියලා දැක්කදාට. ඒ ආත්ම දෘෂ්ටිය බිඳිලා යනවා. එතකොටයි මම කිව්වේ මොකද්ද කියලා දකින්නේ. දැන් මේ සමහර අය මේ දහම් තේරුම් ගන්න කියලා පටිච්චසමුප්පාදයේ සත්වේ පුද්ගලයක් ගැන කියනවා නම් සත්ව පුද්ගලයාට පටිච්චසමුප්පාදයේ පනවන සත්ව පුද්ගල දෘෂ්ටි ඇරෙන්නේ කොහොමද කියලා මෙහෙම නිගමනයක් කරනවා. පටිච්චසමුපාදයෙන් මේ සත්වයාගේ ගමන භව ගමන පෙන්නනවා ආදී වශයෙන් කියන ඒ සත්වය ගැන කියවෙන්නේ. අන්නේ අදහස ගන්නවා. එහෙනම් පටිච්චසමුපාදයේ යථා තත්ත්වයෙන් තේරුම් ගත හේතුඵල ධහමක් කියලා තේරුම් ගත්තේ නැතික මේ වරද තමයි. ඔය කියන වැරදි ආකල්පයට වහින්න හේතුව. මම කියන දෘෂ්ටියකින් මම ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා මට භවයක් තිබුණා. භවය නිසා මගේ ජාතිය හැඩගත්තේ. මම උපාදාන බැඳිච්ච නිසා මට භවය හැදුනේ. අන් මට මට කියන කෑල්ලක් මම මට කියන කෑල්ලක් අරගෙන ඕක විසඳන්න ගියාම අන්තිමටම කෑල්ලෙන් කෑල්ල විග්‍රහ කරන්න ගියත් මම මට කියන අදහසේ තිබිට දෘෂ්ටි අරුන්නේ. නෑ මම කිව්වේ කොයි ටිකද ඔකේ? අවිද්‍යාව තහ කරන්න සංඛාරා තහ කරන්න ඒක මම නෙවෙයි නං. මම යයි ගන්න එකක් නෙවෙයි නං ඒ තිබුණේ. මම කියන සංඥාවෙන් ගත්තේ අවිද්‍යාව වශයෙන් වෙන් කරපු එකක් නෙවෙයි නං. සංඛාරات නෙවෙයි නං. විඥානات නෙවෙයි නං. මේ ආදි වශයෙන් කෑල්ලෙන් කෑල්ල වෙන් කළා අර මම කිව්ව එක දැන් තව ඉතුරු කොයි එකේ තියෙන බලන්නකෝ. කිව්වොත් දැන් මොකේ කියන්නේ? එහෙනම් මම කියන එක ගොඩ නැගිලා තියෙන්නේ ඔන්න ඔය කියන දොළොස් දොළොස් ආකාරයක හේතුඵල ක්‍රියාවලියක සම්පින්දණයටයි මේ මම කියලා ලෝක සත්‍යය භාවිතා කරන්න කියලා දැනගතාට පස්සේ ඒ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන මේ සියල්ලම හේතුඵල දහම් මිසක් හේතුව නැත්නම් ඵලේ නැහැ කියන ඒකයි තියා මිසක්. තවත් ඒ තුල පවතින එකක් පෙන්වන්න නැහැ කියලා දැනගත්තට පස්සේ එහෙනම් ওই තුලින් අහකලා තව මමෙක් පනවන්නේ මොකටද කියලා හෙව්වොත් ඒ විදිහේ ওই තුලින් අහකලා පනවන්න කෙනෙකුත් නැත්නම් මේ මම කියන සංඥාවෙන් මම කියන දෘෂ්ටියෙන් අපි අරන් තියෙන්නේ හේතුවක් නිසා හටගන්න ඵල ධර්ම ඒ හේතුව නැත්නම් ඒක නෑ. එහෙනම් ඒතර හේතුවක ඵලයක් නම් අපි කොහොමද ඒකට මම කියන්නේ? හේතුව තියෙනකන් මේ ඵලයේ ක්‍රියාත්මක වෙනවා ඒ හේතුව නැතින ඵලය එනවා. නැහ හේතුවක ඵලයට මම කියලා ලෝක සත්‍යය සම්බත කරගත්තට මම කිව්වේ ඔකටදී මුලා දෘෂ්ටියෙන් දෘෂ්ටියට බැහැගත්තට. හේතුඵල ඇරෙන්න තවත් මමෙක් නෑ කියලා දැනගත්තාම මම යයි ගන්න තියෙන ওই ටිකට මිසක් මම කියලා සම්මත කරලා තියෙන ලෝක සත්‍යය ඔකට මිසක්. පවතින මමෙකුට නෙමෙයි කියලා දැනගත්තාම මම කියන්නේ දෘෂ්ටියක් මම කියන්නේ මායා මුලාවක් කියලා දැනගන්න. මෙන්න මේක දැනගත්තහම අර ආත්ම දෘෂ්ටිය, සත්පුද්දල දෘෂ්ටිය එතන ඉවරයි. හැබැයි පේන්න ඉන්න සත්වයා, පේන්න ඉන්න බුද්ධලයා පේනවාමයි. ඒ පේන්නේ අර සම්පීඩනේ පේන හැටි. ඔය ක්‍රියාදාමයේ සම්පීඩනේ හේතුඵල ක්‍රියාදාමයේ සම්පීඩනේ ඇහෙන් බලපුවාම පේන හැටි තමයි ඔය රූපේ. ඇහෙන් බලපුවාම පේනවා. දැන් ඒකනේ කිව්වේ දැන් දැන් අපි හිතමු මිනිසයා කියන්නේ කවුද? හිතලා බලන්න බෑනේ මිනිසියෙක්ගේ රූපේ වැටෙනවද කියලා. ඔව් මම දන්නවා මිනිස්සු මම දැකලා තියෙනවා. කෙලිම කියනවා. දැන් ඔයා මිනිස්සු අඳුරනවාද? ඔව් මම මිනිස්සු දැකහම අඳුරනවා. කොහොමද අඳුරන්නේ? මම මිනිස්සු දැකලා තියෙනවානේ. දැකලා තිබිච්ච රූපේ තමන්ගේ අර විදිහට මනසර ක්‍රියාත්මක කියලා දැන් පේනවා. මනුස්ස රූපේ ආකාරයෙන් මිනිසයා කියන්නේ මෙයයි. දැන් හොඳට මතක තියාගන්න ඔයා මිනිස්සෙක් දැක්කනේ. දැන් අපි කෑලි කල් ගහනවා මේ කෙස් ටික ගලවලා පැත්තකින් තියෙනවා ජැකේ කෙනෙක්. කෙස් මිනිසෙද? අහන්න. අර මනුස්ස රූපේ කෙස් වලින් බලන්න බෑ. ලොම් ටික ගලවලා තිබ්බා පැත්තකින්. අර ලොම් ටික අර රූපේ තියෙනවද බලන්නකෝ. නෑ ඒවට අපි ලොම් කිව්වා. නියපොතු ටික ගලවලා තිබ්බා පැත්තකින්. දැන් අහනවා ඒව මොනවද? ඒවා නියපොතු. එයා මිනිස්සෙද? නියවතු මිනිස්සෙද? නෑ. දත් ටිකක් ගැලේවා තිබ්බ පැත්තක. ඒ මොනවද? ඒවා දත්. දත් මිනිස්සෙද? ඒත් නෑ. හංකඩයක් ගැලේවා තිබ්බ පැත්තක. අරක මොකද්ද? ඒක හංකඩයක්. හංකඩේ මිනිස්සෙද? ඒත් නෑ. මස් ටික ගත්තා සූර්යලක්ෂණ තිබ්බ පැත්තකින්. ඒ මොනවද? ඒවා මස්. මස් මිනිස්සෙද? ඒත් නෑ. නහර ටික ගැලේවා තිබ්බ පැත්තකින්. ඒ මොනවද? ඒවා නහර. නහර මිනිස්සේ ඒ ඇටරිය ගත්තා තිබ්බා පැත්තකින්. ඒ මොනවද? ඒව ඇටකටු. ඇටකටු මිනිස්සෙද්ද? ඒත් නෑ. ඇට මිදුළු ටික ගැලේවා තිබ්බා පැත්තකින්. ඒ මොනවද? ඇට මිදුළු මිනිස්සෙද්ද? ඒත් නෑ. වකුගඩුව ගැලේවා තිබ්බා වකුගඩු දෙක පැත්තකින්. මිනිස්සෙද්ද? නෑ ඒවා වකුගඩු. මිනිස්සෙද්ද නෑ. හදවතත් ගැලේවා තිබ්බා පැත්තකින්. ඉතින් හදවතේ බැදලා තියෙන බැඳුම් ටිකවත් ගැලේවා තිබ්බා පැත්තකින්. බඩවැල් ටිකක් ගැලේ ඒවා තිබ්බා පැත්තකින්. ඒවා බැඳලා තිබිලා ගත්තා ඒවා තිබ්බා පැත්තකින්. ඉතින් ওই විදිහට අරගෙන ඉවරලා මොලේ ගත්තා ඒකත් තිබ්බා පැත්තකින්. ඇඟ ඇතුලේ තියෙන පිට ගත්තා ඒකත් පැත්තකින් තිබ්බ ගොට්ටක දාලා. කෙමටි එකත් ඒකත් තව ගොට්ටක දාලා තව මොකයි වාදින කියලා පැත්තකින් තිබ්බා. හැරවත් තිබුණා නම් ඒකත් දැම්මා පැත්තකින්. ලේ ටිකක් පැත්තකින් තිබ්බා. දාඩිය ටිකක් පැත්තකින් තිබ්බා. මේ විදිහට 32කට තිවිච්ච කෑලි ටික ඔක්කොම ගලලා පැත්තකින් තියලා අහනවා. දැන් ඕකේ මිනිස්සයා පෙන්වන්නකෝ. කේසා ලෝමා නකා දන්තා රතු කේස් ලොම් නියදාසා මිනිසයෝ නෙමෙයි මිනිසිය පෙන්වන්න බෑ නහාරු නහරුලි මිනිසිය පෙන්වන්නත් බෑ අට්ටි ඇටෝලි මිනිසිය පෙන්වන්නත් බෑ අට්ටි මින්ජා ඇටමිදුලි මිනිසිය පෙන්වන්නත් බෑ වක්කා වකවලුලි මිනිසිය පෙන්වන්නත් බෑ හදයන් හදවතේ මිනිසිය පෙන්වන්නත් බෑ දැන් මේ ක්‍රමෙට කෑලි 32කෙම මිනිසියා පෙන්වන්න බෑ දැන් අපි අහන ඔයා දැක්ක මිනිසයා ওই 32 නැත්නම් ඔයාගේ හිතේ ඉන්න මිනිස්සයා කොහෙද ඔකෙන් ඉන්නේ? අර මිනිස්සයා දැක්කා කිව්ව රූපේ නම් 32කට බෙදලා කැල් 32 පැත්තකින් තිබ්බා 32ම නැහැලු දැන් කියනවා. ඉතින් ඔයා දැක්ක මිනිස්සයා කොයි කැල්ලේ දින්නේ? කොටිසුන් වෙනි එක. ඔයා දැක්ක මිනිස්සයා 33 වෙනි එකක් තියෙන්න බෑ. මිනිස්සයා කියලා එකක් දැක්කම තව එක. දැන් එයා කො. අන්තිමට නේ එයා තමයි ඒ කැලි කරේ. දැන් කැලි කරපුවාම ඉන්නේ කැලි කොයි කැලි එක හරි ඉන්නවනේ. කොහොමද දැක්කේ කියලා. බලම කෑලි 32 කේද මිනිසයා. කෑලි 32 කින් අහක මිනිසෙකුත් නෑ. අර දැක රූපෙත් නෑ. එහෙනම් ඔයා දැක රූපේ හැදෙන හැටි බලන්න කියලා කෑලි 32 එකින් එක එකින් එක තිබුණා තිබුණා වගේ ආය යමුලා බලනට. ආ මිනිසයා වේ. දැන් කෑලි 32කම පෙන්눔 කරපු ආකාරයකට මිනිසයා කියලා රූපයක් හදාගෙන ඔළුවේ මනසේ තියාගත් මනසට ගත්තා මිස. ඔයා මිනිසියෙක් කොහෙන්ද ඉලා තියෙන ලෝකෙ? අන්න මිනිසයා කියන දෘෂ්ටිය නැති කරන්න කෑලි ගලවලා බලන්න කිව්වෝකට. එකතු වුණාම පේන සම්මත වලට ලෝක සත්‍යය ඇති දේවල් හැටියට මේ රැවටිලා. සත්ව පුද්ගල දෘෂ්ටියෙන් ගලවා ගන්න බැරුව ඉන්නවා. ඒ නිසා මේ පුද්ගලයා මේ ලෝකේ ඇති දෙයක් තියෙනවා කියන නිගමනයට පරිදි. මෙහෙම පවතින දෙයක් තියෙනවා ඒක හැටි මෙහෙමයි කියලා එහෙම දෘෂ්ටිය කර බහැලා ඉන්නවා. ওই දෘෂ්ටියේ ඉන්න තාකල් මේ ලෝක සත්‍යයට ඇත්ත දැනගන්න බෑ. එහෙනම් මේ ලෝකේ පේන්න තියෙන සියලුම දේවල් මායා ස්වභාවය ඇරෙන්න. මායා දර්ශන මායා මතුවීම ඇරෙන්න. කුඩා කුඩා දේවල් වල ඒකීවීම නිසා හටගෙන හැටිසේ පේන මායාවල් ඇරෙන්න. තවත් ඔය හිතා ඉන්න જાතියේ ස්කන්ධ කොටසක් ගොඩක් ඇති එකක් සත්ව පුද්දල වශයෙන් එහෙම එකක් ඔය හිතා ඉන්න જાති එකක් මේ ලෝකේ නෑ කියලා. ඒවා ඔක්කොම හේතුඵල වශයෙන් යම් යම් දේවල් එකතු වීම නිසා හටගත ක්‍රියාවලියක ඵලයක් වශයෙන් විද්‍යාමාන වෙනවා මිස. එහෙම දේවලුත් ඒ ආකාරයෙන් නෑ කියලා එකින් එක බලන්න කියලා පෙන්නනවා. ඊට පස්සේ ගන්ධාර මස් ටික. දැන් ඒ මොනවද? මස්. මිනිස්සෙද්ද? නෑ ඒක මස් ගොඩක්. දැන් මස් කියන සම්මතියේ ඉන්නවා. දැන් ඕක අරගෙන හිටන් පොඩ්ඩක් බලමු කියලා. අර ටික මිරිකලා මිරිකලා මිරිකලා හිටා ඔක්කොම පොඩ්ඩ පැත්ත කරලා. දැන් මස් වශයෙන් පේන්නේ තිබුණේ මොනවද? ද්‍රව ගතියයි, ඝන ගතියයි, වායු ගතියයි, උෂ්ණ ගතියයි. මේ ගති හතරක එකතුවක් නිසා සම්පීඩනයක් වෙච්ච එක තමයි මස් කැලේ පේන්නේ තිබුණේ. මස් ටික පේන්නේ තිබුණේ. ඕක මිරිකලා මිරිකලා හිටන් හොඩ තනි කරම හොඩ කරලා ගත්තොත් එහෙනම් අර ඔක්කොම පිටි වෙලා පිටි වෙලා ගියා වගේ වුණා. අර වස්ත්‍ර මොනවද කියලා හොයන්න බෑ. රොඩු ටික විතරයි පැත්තක. ඒකෙදී වතුර ටික පැත්තකට තිබා වායුවත් පැත්තකින් තියලා හිටන් අනිත් අර රස්නේ ටිකත් උෂ්ණයත් තිබිලා ඒකත් පැත්තකින් තියලා. මේ මොනවද? ඒවා පටවි ධාතු. එහෙනම් ඒ තද දේවල් ටික. මොනවද කියලා හොයන්න බෑ ඒක. මේ මොනවද? ඒක වතුර නේද? ආපෝ ධාතු. මෙතන මොනවද තියෙන්නේ? මේ උහුලඟ. මෙතන මොනවද? මේ උස්නේ. හතරකට වෙන් වුණාට පස්සේ බලනකොට කොහොමස් කෑවේ? නෑ මස් කෑල්ල හැදිලා තියෙන්නේ ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායු ධාතුවයි පඨවි ධාතුවයි කියන ධාතු හතරක සම්පින්දනය වීම නිසා මවලා පෙන්නවා මස් කෑල්ල කියලා එක. නෑ මස් කෑල්ලක් තියෙනවා කියලා දෘෂ්ටියට වැහගත්තහම අර සකස් කරලා තිබිච්ච මායා දර්ශනයට හැරිලා ඇති එකක් හැටියට ගත්තා නිසා මස් කියලා දෙයක් තියෙනවා කියලා. ඒකත් අර වගේම හදාගත්ත මායා දර්ශනය. දැන් අපිට මේ කෙලවරක් නිතුව බලන්න නෙමෙයි පින්නේ මේ ලෝක විසි අචින්තියයි. ඕන්නම් ඊට පස්සේ තවත් විම් බිඳගෙන යන්න පුළුවන්. අරගත වතුර ටික අරගෙන ඉවිල්ලා හිටන් ඒකත් අපි තව තවත් ක්‍රම විකාශනයකින් අයින් සැරේ උෂ්ණයට උෂ්ණයට මේ ඒක යොදුරු කරලා වායු අපාරපත් කරලා හයිඩ්‍රජන් ඔක්සිජන් කියන වායු දෙකට ගත්තා. බලපහම වතුර හැදිලා තිබලා තියෙන හයිඩ්‍රජන් ඔක්සිජන් දෙකේ එකතුව. ඔක්සිජන් අණු දෙකයි හයිඩ්‍රජන් පරමාණුයි ඔක්සිජන් පරමාණු දෙකයි එකතු වෙලා හිටන් සම්පින්ලා හිටන් හටගත්ත ඒ බඳු වන්නා වූ අංශු ගොඩාක් එකතු වෙනවා තමයි ජල වාෂ්ප කිව්වේ ඒක ගණීවන්නලා ජලය කිව්වා. දැන් ආපෝ ධාතුව කිව්වා. දැන් ආපෝ ධාතුව කිව්වේ කායි විග්‍රහ කරලා බලුවාම මෙතන ආපෝ ධාතුවක් නැහැ. දැන් තියෙන්නේ වායු ධාතුව වෙලා. ඒකම නැත්නම් හයිඩ්‍රජන් වාතයයි ඔක්සිජන් වාතයයි. අයිතර වාතයේ පරමාණුට එන කමිල පරමාණු බිඳුවත් මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කියලා වෙන් වෙනා එතන. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන වුණාට පස්සේ බලනකොට එතන වාතය තියෙනවා. දැන් අන්තිමට බිඳගෙන බිඳගෙන ගියොත් අතිසූක්ෂණ වෙලා සුද්දාස්තයකට විඳින්න පුළුවන්. සුද්දාස්තයක හැදෙන හැටි බලපුවාම මොකුත් ඉතුරු වෙන දෙයක් නෑ. හැම එකක්ම හේතුඵලයි. ඵලයක් වශයෙන් හටගත් එක ඒ ආකාරයෙන් සම්මත කරලා ගත්ත ගමන්ම ලෝක සත්‍යය ඇති දෙයක් කියන දෘෂ්ටියෙන් ඒක ගන්න යනවා. අපිට ඔච්චර දුරට අතිසූක්ෂම බලන්න ඕනේ නැහැ ලෝතර බුදු පියාණන් වහන්සේ නමුත් ඕවා සියල්ලම දැකලා තමයි අන්තිම සුද්ධාෂ්ටකේ හැදෙන හැටිත් ඒක නැති වෙන හැටිත් ඔක්කොම පේන්නේ. නමුත් අපිට බලන්න කිව්වේ මොකද්ද යම් යම් තැනක ආසාවෙන් හිත බැඳිනවා නම් ඔන්න ඔය ආසාවෙන් හිත බැඳෙන එකට කියනවා චන්දරාගය. ওই චන්දරාගය දුරු කරගත්තාට පැවැත්මේ තිබෙනා ප්‍රශ්නේ ඉවරයි. දුකෙන් නිදහස් වෙන්න තියෙන අවශ්‍යමදී චන්දරාගය දුරු කරගන්නේ. චන්දරාගය දුරු කරගන්න නම් යමක් නිසා යම් සම්මතියක චන්දරාගයෙන් බැඳීමක් එනවාද අන්න ඒක බිඳ හැරගත්තාම හොඳට වෙන්නේ. එයින් එහාට ලෝක ගැන හොයන්න ඕනේ. එහෙනම් අපිට මස් ගැන හොයන්න ඕනේ නැහැ. දැන් ජලය කියලා දැනගත්තාම පොළොව, ජලය, වාතය, ගින්න කියලා හතරට බෙදුවොත් එහෙම. අපේ පංචකාම ආස්වාදයට හිත බැඳ ගන්න පැත්ත ගිහින් ඉවරයි. එයින් එහාට පැනලා ඉවරයි ඒ කෑල්ල. දැන් අපිට ආයතරයක් රූප කලාප මිසක් ඒවයින් ගිහිල්ලා අපි හිත බැඳිලා නැහැ. හැබැයි ජලයෙන් ජලයට හිත බැඳුනේ නැහැ. ජලයෙන් හටගත වතුර මලට හිත බැඳුනා. ලස්සන වතුර මලක් කියනවා. අය ලස්සන වතුර මල කිව්වේ ජලයෙන් හැදුනාට ජලයේ ඉඳ නෙමෙයි. ජලයේ නිසා හටගත්ත තව ආකාරයකට අපිට හිත බැඳෙනවා. අන්නේ ආකාර සියල්ලෙම අයින් කරලා දැමර පස්සේ. අපේ හිත බැඳෙන හදබ්බ ඔක්කොම ඉවරයි. එනම් මේ ද්‍රව්‍ය වස්තු ඔක්කොම එකතු වෙලා හතරක් එකට කලවම් කරලා. එක එක જાති ඒවා මනවඩන රූප, මනවඩන ශබ්ද, මනවඩන ගන්ධ, මනවඩන රස, මනවඩන ස්පර්ශ කියලා වර්ග පහක් මේ ලෝකේ හදනවා. ඔය හදන හැම එකම මොනවද තියෙන්නේ? පස්ජාල ගිනිසුලන් කියන හතරෙන් එක එක විදිහට හටගත් ඒවා. තවත් එහාට ගියාම ආපෝ තේජෝ වායෝ පටගෙන පටන් ගත්ත ආරම්භයේ පටන්ගෙන හටගත් රූප කලාපයන්ගේ සම්පින්දණයන්ගින් ගොඩනගාපුවා තමයි අපි මේ මනවඩන රූප කිව්වේ මනවඩන ශබ්ද මනවඩන ගන්ධ ආදී වශයෙන් කිව්වේ. ඉතින් ලෝක සත්‍යය හඹා යන්නේ ඔන්නෝව පස්සේ. අර හටගත්ත මායාවන් පස්සේ තමයි ලෝක සත්‍යය හඹා යන්නේ මට ඒවා නැවත නැවතත් ඕනේ. ඒවා නැවත නැවත භුක්ති විඳින්න ඕනේ. ඒවා ගොඩ ගහ ගන්න ඕනේ, එකතු කර ගන්න ඕනේ. ඒවා සකස් කරන්න ඕනේ. මෙන්න මේ අදහසින් තමයි ලෝක සත්‍යය මේ පැවැත්ම තුළ හඹායන මානසිකත්වය ගොඩනගන්නේ. අන්නේ ගොඩනගෙන මානසිකත්වයේ උඩ තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැනින් පටන් ගත්ත එක තමයි ඒ වෙලේ පිළිවෙන්නේ. ඒ ගොඩනගාගත් එක නිසා දැනුවත් වෙන ස්වභාවයක් තියෙනවා. ඒ දැනුවත් වෙන ස්වභාවය තමයි සංඛාර පත්‍ය විඥානං කියලා මුලාසහගත දැනීමකටපත් උනේ. එහෙම විඥානයක් තියෙනවාද කියලා බලපුවාම ඒක හැදුනේ අර සංඛාර නිසායි. සංඛාර ගොඩනැගෙන නිසායි. සංකාර වල ප්‍රතිඵලයක් වශයෙන්. ඒ විඥාණයට ආහාර සංකාර. ඒ සංකාර ගොඩනැගීම දුන්නේ නැත්නම් අර විඥාණය පවතින විදිහක් නෑ. මොකද විඥාණය කියලා ඒකීය වස්තුවක් නොතිබෙච්ච නිසා. සංකාරයන්ගේ ප්‍රතිඵලයක් නිසා තමයි විඥාණය කියන එක විද්‍යාමාන වෙන්නේ. සංකාර ගොඩනැගුවේ නැත්නම් විඥාන කියලා එකක් ගොඩනැගෙන්නේ කියන දෘෂ්ටිය නැති කරනවා මිසක් සත්පුද්ගල දෘෂ්ටියක් ඇති කරන්නේ නැහැ. දැන් සමහර අය මේක තේරුම් ගන්න බැරුව පරිත්‍යාසමපාදයේ සත්පුද්ගල දෘෂ්ටි ඇති කරන්න බෑ. ඒක සිහි කරන්න ගියොත් සත්පුද්ගල දෘෂ්ටියමයි ඔහු ඉන්නේ කියලා. මේ වටිනා ධම්මගේ නැති කරලා දාලා මුලාවකටපත් කරනවා. ඉතින් මේකේ යථාර්ථයේ තේරුම් ගන්න ඕනේ සත්පුද්ගලයේ දෘෂ්ටිය හැදිලා තියෙන සම්පින්නනේ එකතු වෙලා තිබිලා මේ ගොඩ ගැහිලා තියෙන මායාව ගොඩ නගනවා. කොටස් ටික තමයි මේ 12කට වෙන් කරලා පින්නුවේ එකිනෙකට හේතුඵල සම්බන්ධතාවයක් ඇති. ඒ හේතුවක ඵලයක් වශයෙන් හට ගන්නවා හේතුව නැති වෙනකොට ඵලය නැති වෙලා යනවා කියන මේ ධර්මතාවය මිසක් එතන තවත් ඒකෙන් එහාට ගන්න සත්වයේ පුද්ගලයක එකක් තුලවත් නැහැ කියලා දැනගත්තාම අපි මේ හිතා ඉන්න සත්ව පුද්ගල කියන එක මායාවක් දෘෂ්ටිය කියලා වටහාගත දාට අන්න අපිට තිබිච්ච ආත්ම සංඥාව ඉවරයි එහෙම කෙනෙක් ඉන්නවා එහෙම කෙනෙක් ඉන්නවා මම කියලා කෙනෙක් ඉන්නවා කියන දෘෂ්ටිය ඉවරයි මෙන්න මේක බෙදගත දාට ආත්ම දෘෂ්ටිය සත්ව පුද්ගල දෘෂ්ටිය ඉවරයි එන සත්ව පුද්ගල දෘෂ්ටිය ඉවර කරන්න බෑ පරිත්‍යාගෝපාදයෙන් ඕක බෙන් කරලා බලනකම් කොහොම හිතන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ? තේරුම් ගන්න නැතුව අමතක කරලා දැම්ම. දැන් මොකද අපරාධයක් නේද කරගත්තේ? තේරුම් ගත යුතු දහම තේරුම් ගන්නේ නැතුව අමතක කරලා දැම්ම ප්‍රශ්නේ විසඳෙනවද? සත්වේ පුද්ගලයෙක් ඉන්නවද නැද්ද කියලා ප්‍රශ්නයක් නගලා. ඔක අමතක කරන්න. හිතෙම අමතක කරලා දාන්න. දැන් හිතෙම අමතක කරලා දාන්න කියලා අමතක කරලා දැම්මොත් සත්වයේ පුද්ගලයෙක් ඇත්ත වශයෙන්ම ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නේ විසඳුණා. අමතක කරන්න නෙමෙයි යථාර්ථය දැනගත්තා නම් විසඳෙන්නේ නැහැ. ඊට පස්සේ මතක් වුණා මොකද? දැන් අමතක කරලා දාන්න කියන සත්ව පුද්ගල දෘෂ්ටිය. කොහොමද අමතක කරන්නේ? ඇහැරලා බලපුවම අපිලා නේ හිතේ. කොතනදී අමතක කරලා කොතනද යා පැවැත්ම කොතනද ඉන්නේ? කොයි වෙලාවද අමතක කරන වෙලාව. අමතක කළා දාහින ඇසරලා බලනකොට ආයශරය මතක් වෙනවා මොකද්ද ඒකේ තීරණ ප්‍රශ්නේ විසඳලා. ආයශරය මතක් වෙනවා. පේනවර ඔය පේනවනේ ආයශරය පුද්ගලිය. අමතක කරන්නේ ආක බලාගත්තා. විසඳුණාද ප්‍රශ්නේ? ආයි බලන්න ආයි පේනවා. ඉතින් විසඳිලා නැහැ නේ බලනකොට ප්‍රශ්නේ. අහක බලන එකයි අමතක කරන එකයි පැත්තකින් තියලා අමතක කරලා හරියන්නේ නැහැ. යථාර්ථය දැනගන්න මෙන්න මේ ක්‍රමෙන් කියලා පෙන්වුවාට පස්සේ ඊට පස්සේ කොච්චර පෙන්වුවාම දැන් ප්‍රශ්නේ විසඳිලා. ඔන්න ප්‍රශ්නේ විසඳ ගන්න හැටි. ප්‍රශ්නේ විසඳ ගන්න තියෙන පටිච්චසමුපාදය අහකට දාලා. ඕකෙන් සත්පුද්ගල දෘෂ්ටි අරගන්න බෑ කිව්වොත් එයා මොන ධර්මයෙන් දරින්නේ? මොන කුමක්ද කියලා දරගන්නේ? අන්න මෙන්න මේ ටික දැනගත්තාම ඊට පස්සේ එයා දක ගන්නවා. එහෙනම් මේ සත්වයා පුද්ගලයා කියන්නේ මෙන්න මේ කාරණා හේතුඵල ධර්මයන් හේතුවක් නිසා හටගන්න ඵල ධර්මයන්ගේ. මේ බඳු සම්පින්දනයක එකතුවටයි මේ ලෝක සත්‍යය සත්වයේ පුද්ගලය කියන්නේ කියලා පළවෙනි ආකාරයෙන් දැනගත්තා ඉස්සෙල්ලාම. අන්න පත්‍යත්තා වේදිතබ්බෝ කියලා. පැවැත්ම නැවති සත්වයා පුද්ගලයා ලෝකේ හටගන්නේ කොහොමද කියලා. දැන් උතර පටන් ගන්නේ නවතින්නේ නැහැ විග්‍රහ වෙනවා. ඉතින් ওই කාරණා දෙලෙන් හටගන්නේ කා විවිධාකාර වෙන්නේ මොකද? කාරණා දෙලෙන් හටගන්නේ જાතිය බලගහම සමාන කාරණා 12කින් නම් සමාන જાතියක් එපා දකින්න. එහෙනම් දකින්නේ විවිධාකාර જાති. එක જાතියක් බලු જાතිය හැටියට දකින්නවා, එක જાතියක් මිනිස් જાතිය හැටියට දකින්නවා, එක જાතියක් බලල් જાතිය හැටියට දකින්නවා, එක જાතියක් හරක් જાතිය හැටියට දකින්නවා, එක જાතියක් ඌරු જાතිය හැටියට දකින්නවා. විවිධාකාර සත්තුන්ගේ ශරීර විවිධාකාරයි. ඒකවල දකින්නේ ඌරු જાතිය, බූරු જાතිය, හරක් જાතිය, බලු જાතිය, බලල් જાතිය, මිනිස් જાතිය මෙහි විවිධාකාර જાති. එහෙනම් මේ ಜಾති වලට මම කියලා මගේ කියලා පුද්ගලත්වයෙන් හැවටෙන්නේ නැතුව සත්ව පුද්ගලයා හැවටෙන්නේ නැති වෙන්නේ. මේ ඔක්කොම ಜಾති වල මූලධර්මයක් දැක කාරණා 12ක එකතුවකින් ಜಾතියක් හටගන්න හැටි. මේ જાතියක් විද්‍යාමානලා තියෙන જાතියක් හැටියට වෙන්නේ ජරා මරණ වෙන්නේ මෙන්න මේ කාරණා 12ක සම්පින්දන ක්‍රියාවලියේ හැටි ක්‍රියාවලිය පේන හැටි ඔය මූල ධර්මයේ විසඳගත්තා ඉතින් එතන මේ විවිධාකාර જાති හටගන්නේ කොහොමද එහෙනම් පටිච්චසමුපාද ක්‍රියාවලියට අනුකූලව තවත් ලක්ෂණයක් තියෙන්න ඕනේ. අන්න ඒක දැනගන්න. එහෙනම් මොනවද ඒක දැනගන්න. යම් ධර්මතාවයක් තියෙනවා. ධර්මතාවය කියන්නේ සත්‍යයේද පුද්ගලයේද? ධර්මතාවයේ සත්‍යයේ පුද්ගලයෙකුත් නෙමෙයි. මොනවද ධර්මතාව තියෙන්නේ? මිනිසු කරන කියන හිතන දේවල් තුළින් මේ ලෝකේ සමහර ධර්මතාවය යහපත්. සුචරිතයි හොඳයි. සමහර ධර්මතාවයේ දුස්චරිතයි නරකයි. අවැඩයි අයහපතයි. දස අකුසල් සහගත ධර්මතාවය අවැඩයි අයහපතයි. දස කුසල් සහගත ධර්මතාවය පැවැත්ම තුළ සුගතියට ගැලපෙන්නා වූ සුගති ධර්මතාවය. එහෙනම් ඉස්සෙල්ලාම බෙදා ගන්න දුගති ධර්මතා සහ සුගති ධර්මතා. ධර්මතා කියන්නේ සත්වය නෙමෙයි. බලු වැඩ කියලා යමක් තියෙනවා. ඔයා මහා බලු වැඩ. අපි කතාවකටත් කියන මොනවා හරි නරක වැඩක් කරපුවාම ඒ වැඩේ කරලා මහා බලු වැඩක් නේ. අපි නිගමනය කරා. මොන එකක්ද මේ බලලුවක් ඇඟේ ඇතිල්ල ඇති කොච්චර හරි. තව ධර්මතාවයක් වෙන් කළා. කොච්චර හරි ඇතිල්ල ඇති ඥාන නුරුකක ඉන්නකොට තවත් ධර්මතාවයක්. ඒකද මහා ගොන් වැඩක් මේ කරලා තියෙන්නේ. මහා බූරු වැඩක් මේ කරලා තියෙන්නේ. දැන් මෙහෙම අපි කතා කරනකොට කියන්නේ. එක එක වැඩ જાති වලට. දැන් ක්‍රියාවලිය තුලින් අපි යමක් දැක්කනේ. ඒ ක්‍රියාවලියක් තිබුණාම ක්‍රියාවලියේදී හිත වෙන්නේ මොකද? අතපය ක්‍රියාත්මක වුණා, කට ක්‍රියාත්මක වුණා, ඇඟ ක්‍රියාත්මක වුණා, ක්‍රියාවලිය එහෙම නැටුවා, දැඟලුවා. සද්දයක් පිට වුණා. ඒවනේ ක්‍රියාවලිය කියන්නේ. ඔය ක්‍රියාවලිය යම් යම් ආකාරයන්ට ක්‍රියාත්මක වෙනකොට ඒ ක්‍රියාත්මක වෙන ආකාරය අනුව අපි දැනගන්නවා ඒක හොඳයි මේක නරකයි මේ ක්‍රියාවලිය හොඳයි මේ ක්‍රියාවලිය නරකයි මේ ක්‍රියාවලිය පව් මේ ක්‍රියාවලිය පිං මෙහෙම මේ ක්‍රියාවලියන්ගේ සුචාරිත දුචාරිත දෙකක් අපි දකිනවා ඒ තුලින්. අන්න ඒ තුලින් ඒවා හොඳ වැඩ නරක වැඩ කියලා අපි වෙන් කරනවා. මේ හොඳ වැඩ කියන්නේ සත්වේද්ද පුද්ගලයේද නරක වැඩ කියන්නේ සත්වේද්ද පුද්ගලයේද ඇහුවොත් ඒ දෙකම සත්වේ පුද්ගලයේ කියන්නේ බෑක වැඩ කොටසක්යි. අන්න හැදිච්ච හැටි බලපුවාම හොඳ වැඩ හොඳ හිතකින් හටගත්තා නරක වැඩ නරක හිතකින් හටගත්තා. දැන් ඊට පස්සේ අපිට ආයෙ හැරයක් බහින්න කොටසක්. ඒ කියන්නේ එකට යන්න වෙනවා. හොඳ වැඩ නිසා හේතුඵලයේ හොඳ හිත. නරක වැඩ නිසා හටගත් ඵලයේ නරක හිත. ඒක හේතුඵලයක් මිසක් ඒක සත්‍යයක් නෙමෙයි. පුද්ගලයෙකුත් නෙමෙයි. සත්ව පුද්ගලික කියන දෘෂ්ටියට බහින්න නැතුව හේතුඵල වශයෙන් දකින්න පටන් ගන්නවා ওই විදිහට. මෙන්න මෙතෙන් දැනගන්නා විවිධාකාර හේතුන්ගේ විවිධාකාර ඵල හටාවක් තියෙනවා. නමුත් හේතුඵල ධර්මතාවයට අනුව ක්‍රියාත්මක වෙන්නේ. අන්න හේතුඵල ධර්මතාවය තමයි අවිජ්ජාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපා නාම රූපත්‍ය සලආයතන සලආයතනපත්‍ය පස්සෝ පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායස සම්භවಂತಿ ඔන්න ඔතෙන් නිකන් කිව්වේ එක්තරා මූල හේතුඵල පරම්පරා ධර්මතාවය දැන් ওই ධර්මතාවයට ගොනු වෙලා ওই ධර්මතාවය තුල ඒ හේතුඵල පරම්පරා තියෙන හොඳ ඒවා සහ නරක ඒවා අන්න එක හේතුඵල පරම්පරාව තමයි හරක් හේතුඵල පරම්පරාව. අන්න එකෙන් බලා ගන්න මොනවද? ජරාවටපත් වෙච්ච මරණයටපත් වෙච්ච හරකෙක් දැක්කහම කියනවා හරක් ජරා මරණයක් දැක්කා. අන්න හරකෙක් මැරිලා. අන්න හරකේ ජරාවටපත් වෙලා ඉන්නවා වැහිලා. අපි දැක්කා ඔය ඉතින්. හරක් ජරාවක් හරක් මරණයක් ලෝකේ සිද්ධ වුණේ කුමක් පහළ වෙච්ච නිසාද? හරක් జాතිය පහළ වෙච්ච නිසා. හරක් කියලා જાතියක් රෝගේ පහළ වෙලා නැත්නම් හරක් ජරාවටපත් වෙච්ච හරකෙක් හෝ මැරිලා ඉන්න හරකෙක් දකින්න පුළුවන්. හරකෙක්ගේ මරණයක් දැක්ක හැකි. හරක් જાතිය පහළ වුණේ නැත්නම් මොන විදිහෙන්වත් හරක් ජරාවක් හරක් මරණයක් ලෝකේ විද්‍යාමාන වෙන්නේ නැහැ. නේ හරක් જાතිය පහළන මූල સિદ્ધාන්තය මොකද මූල ධර්මතාවය? භවපත්‍ය ආදී ධර්මතාවය. හරක් බව නිසා හරක් જાතියක් හටගත්තා මිසක් වෙන බවකින් හරගන්නේ නැහැ හරක් જાතිය. හරක් జాතියක් රෝගේ හටගත්තා නම් හරක් භව නිසා හටගත්තා මිසක් වෙන එකකින් හටගන්නේ නෑ. හරක් භවයේ සිද්ධාන්තය මොකක්ද? හේතුඵල ධර්මතාවය මොකක්ද? උපාදාන පත්‍ය භව හේතුඵල සිද්ධාන්තය. එහෙනම් මෙතන මොනේ මොකද්ද? හරක් උපාදානයක් නිසා හරක් භවක් හටගන්නවා. මෙන්න හේතුඵල ධර්මයේ විග්‍රහ කරලා යනවා. මහා සාගරය වගේ විග්‍රහ කරන්න පුළුවන් කිව්වේ ඒකයි පරිත්‍යාසම්පාදේ. ඔය පරිත්‍යාසම්පාදේ මූල ධර්මයේ විතර අපි මේ කිය කී ඉන්නේ. විග්‍රහ කරන්න බෑ ලෝකේ හැදිච්ච හැටි දැනගන්න. අන්න හරකා නැමැති ලෝකයේ හටගත පටිච්චසමුපාද સિદ્ધාන්තයයි මේ යන්නේ. එන හරක් උපාදානයේ හටගත්තේ මොකක් නිසාද? තණ්හා පත්‍ය උපාදාන સિદ્ધාන්තයේ දාලා බලනකොට හරක් තණ්හාව නිසා හරක් උපාදානයේ හටගත්තා. හරක් තණ්හාව කොහොමද හටගත්තේ? સિદ્ધාන්තයේ මොකද්ද? වේදනා පත්‍ය සංහා સિદ્ધාන්තය. හරක් වේදනා නිසා හරක් තණ්හා හටගත්තා. අන්න යන හැටි ඔයාලගේ. වේදනාව කොහොමද හටගත්තේ? පස්සපත්‍ය වේදනා සිද්ධාන්තේ. මූල සිද්ධාන්තේ. හරක් ස්පර්ශය නිසා හරක් වින්දනය හටගත්තා. අනේ පස්සපත්‍ය වේදනා කියන එක හරක් හැදිච්ච හැටි දැම්මා. ඊට පස්සේ මොකද වෙන්නේ? හරක් ස්පර්ශය මොනවද හටගත්තා? සිද්ධාන්තේ මොකද්ද? සලායතන පත්‍ය පස්සෝ සිද්ධාන්තේ. හරක් සලායතන නිසා හරක් ස්පර්ශ හටගත්තා මිසක් වෙන සලායතන જાතියකින් හරක් ස්පර්ශ හටගන්නේ නැහැ. අන හරක් සලායතන පහළ වෙච්ච නිසා හරක් ස්පර්ශ හටගත්තා. හරක් සලායතන පහළනේ කොහොමද? හරක් නාම රූප නිසා හරක් සලායතන පහළ නාම රූපත්‍ය සලායතන සිද්ධාන්ත. හරක් නාම රූප කොහොමද හටගත්තේ? හරක් විඥානයක් නිසා හරක් නාම රූප හටගත්තා. විඥානපත්‍ය නාම රූපං සිද්ධාන්තේ. අන්න හරක් හැදි චරි පරිත්‍යාම බද්ධ දාලා බලන හැටි. දැන් ගොඩ නැගෙන යන්නේ හැටි දැන් විඥාන කොහොමද හටගත්තේ? සංඛාරපත්‍ය විඥාන සිද්ධාන්තේ. මොන සංඛාරද? හරක් සංඛාර නිසා හරක් විඥාන හටගත්තා. මෙන්න හේතුව. හේතුඵලය. හරක් සංකාර වෙනවා. හරකවාගේ හිතනවා නම් හරකවාගේ කියනවා නම් හරකවාගේ නම් කරන්නේ. හරක් වැඩ නම් හරක් ධර්මයට අනුව නම් හිතුවේ හරක් ධර්මයට අනුව නම් කිව්වේ හරක් ධර්මයට අනුව නම් කළේ. මෙන්න මේක තමයි හරක් සංකාර. ඇයි එහෙම කළේ? ඒක ප්‍රියයි මනාපයි ආස්වාදනකයි හරි හොඳයි කියලා බැහැස්ස නිගමනයේ අවිද්‍යාවයි. අවිද්‍යාවේ නිගමනයක් කළා හරක් වැඩ කියනවා මට හොඳයි. උඹලට හරක් වැඩ නට මට හොඳ ඔලිය වැඩ. අන්න බහැපු නිගමන. තමා මීහරක වාගේ පේනද ලැජ්ජ නැති එක. ඕවතරක ගිහිල්ලා නම් කුණක් කුණක් ගානේ දඟල දඟල මඩේ කාම මඩේ ලැගලකා ඉන්න එක. ආයෙත් කියනවා බලලා හිටම එක හරකෙක්නේ. මිනිහෙක් නම් මෙහෙම වැඩ කරනවා අම්මා අතන ඉන්නවා තාත්තා මෙතන ඉන්නවා සහෝදරය අරතන අර පේන්නේ නැද ගිහිල්ලා ඉතින් අර බණචලු විදිහට හැදෙන්නේ මහා හරකෙක් මේක. අන්න අපි කියනවා දැන් හරක් ගැන හරකුන්ගේ හැටි. මෙන්න හරක් වැඩ පිළිවෙල. කෝ හරේ උද. හරේ කාදාලා හරේ කාපු නිසා හරකා හරකා වුණා. අන්න හරක් හැදිච්චේ. හර සංකාරය හැදෙන්නේ මුල. හරේ කාදමනවා හොඳයි කියලා හිතාගෙන හරේ කාදැමුවොත් වෙන්නේ විනාශය. සමාජයේ විනාශය. සමාජයේ දුචරිතයටපත් කළා සමාජයේ විනාශයටපත් කරනවා සමාජයේ සමාජයේ ඇති සුචරිත සාරධර්ම විනාශ කළොත් සිද්ධ වෙන්නේ ඕකයි. න සුචරිත සාරධර්ම වලට පහර ගහලා දුස්චරිත අසද්ධර්ම කරපින්නාගෙන හිතෙන් කයින් වචනෙන් කටයුතු කරන්න ගියා. හරේ කාදමන වැඩපිළිවෙලක් අන්න එතන ක්‍රියාත්මක වෙන්නේ. ඒක හොඳයි කියලා නිගමනය කලේ ඇත්ත පේන්නේ නැති අවිද්‍යාව. ඒ නිසා අවකෙන් වෙන වැඩ අවැඩ ඌ දැකේ නැහැ. වැඩ අවැඩ දැකේ නැති නිසා ඒ නිගමනයේ බැහැගත්තා. එතන ඔතන දැන් ක්‍රියාත්මක වෙන්නේ මොනවද? හිත හිත කිව්වට හරියන්නේ නැහැ. හිත කියන්නේ සමාන දෙයක්. නෑ අදහස් කියන්නේ සමාන ඒවත්. ඒත් නෑ. එක එක මොහොතේ එක එක ආකාරයෙන් විවිධාකාර වෙනවා. එහෙනම් දැන් උතර මොන මොනවාද ක්‍රියාත්මක වෙලා තිබුණේ? හරක් ධර්මයට අයිති වන්නා වූ හිතවිලි ක්‍රියාවදන් එතන ක්‍රියාත්මක වුණා මිස තව එකක් ක්‍රියාත්මක වුණා. එහෙනම් කය මනුස්ස. සම්මතේ මනුස්ස. ක්‍රියාව මොකද හරක්? දැන් හරක් ක්‍රියාවලියක් හරක් හා සමාන හරක් ඇති කරන්න හිතෙන කතාවලියක් හරක් හරකෙක් ඇති කරන හරේ කාදමන හිතවිලි මෙතන ක්‍රියාත්මක වුණා. දැන් පුද්ගලයෙක් කියලා ස්ත්‍රී කෙනෙක් හත්වේ පුද්ගලයෙක් යම් තැනක ස්ත්‍රීව හිටියා. කොහොද දැන් මේ පුද්ගලයා? එයාගේ හැටි කොහොමද? දැන් හරක් ධර්මයේ අසුරු කරන තැනක ඔය තව පුද්ගලයෙක් හිටියද? හිතත් හරක් විදිහට, ගතත් හරක් විදිහට, ඔක්කොම හරක් විදිහට ක්‍රියාත්මක වෙන පටන් ගත්ත තැන කොහොම මනුස්ස විදිහට තිබිච්ච එක. දැන් තියනවද ඒක? දැන් අපි ලෝක සම්මතයේ මෙයා මිනිස්සෙක් කියලා දැන් කොහොමද මිනිස්සයා? දෘෂ්ටිය හිතා ඉන්නවා මිනිසයා කියන එක. මිනිසයාට හිමි යම් ධර්මයක් තිබුණා කොහොර හරක් වැඩ කරන එක ළඟ දැන් ඒක. මිනිසෙයි තත් තිබුණා හරක් වැඩ කරනවා. උපතින් මිනිසෙක් වෙච්ච කෙනාට මිනිසෙයි තත් තිබුණා කියන තීරණේ හිටියෝ. තිරිසන් වැඩ කරන වෙලාවේදී බුද්ධ වෙලාවට තියනවාද මේ මිනිසෙ හිත? දැන් මතුවලා තියෙන තිරිසන් හිතක්. මනුෂ්‍ය ක්‍රමයට ඇදි ගත තිබුණා. රූපේ නම් පිට තියෙනවා තමයි. මිනිස්සේ ධර්මයට අනුව ක්‍රියාත්මක වෙන ගතක් තිබුණා ඒකෙන් තිරසං වැඩ කරයි. එහෙනම් මේ ලෝකේ පේන්න තියෙන ගතයි හිතයි දෙක තියෙන එක ඇත්ත පේන්න තියෙනවා. යමකට යමකට ගෝචර කරව හැටියට ඒ ඒ අනුව ඒ ගත දෙයට අනුව ගතයි හිතයි හැඩ ගැහුණා. එතන ඒක නිසා තව එකක් විද්‍යාමානයි. අපි හිතාගත්තොත් මේ මිනිහා මේක කරනවා මිනිහා අරක කරනවා කියලා ගත්තොත් එහෙම. අපිට ගති ලක්ෂණේ යථාර්ථයේම ඉඳ වෙයි. එහෙනම් තිරිසන් ගති ලක්ෂණයක් යම් තැනක ක්‍රියාත්මක වෙනවා නම් මනස. ඒ මොහොතේ මනස තිරිසන්. ඒ මොහොතේ කතාව තිරිසන් ක්‍රියාව තිරිසන් හිතවිල්ල තිරිසන්. කො මිනිසෙක. හැබැයි යම් මොහොතකදී ඒවා වැඩයි කියලා දැකලා හිටන් ආයතරයක් ඉදිරි අවස්ථාව. ඒ මොහොත ආය හදන්න බෑ. කාලයත් එක්ක ඉක්ම ගිහිල්ලා. යලි ගොඩ නැගුණොත් එහෙම ආයතරයක් යම් හේතුවකින් ඒවා වැරදි කියන අදහසක්. හිතාහිත මේවා හොඳ නරක කියන්නේ මේවයි කියලා දැනගන්න අවස්ථාවටපත් වුණා නම්. අන්නේ අවස්ථාවේ බියාගේ මානසිකත්වය ආයිත් මනුස්ස. දැන් මනුස්ස මානසිකත්වයක් නිසා හිතන හිතවිලිත් මනුස්ස ක්‍රියාවත් මනුස්ස කතාවත් මනුස්ස. දැන් කාය ක්‍රියාත්මක කරන මනුස්සයත්. ආන් ආයි මනුස්සයත්. කොහොම ඉස්සරහට විජේ විදි සංකම දැන් විද්‍යාමාන. ඉස්සෙල්ලා තිබුණ හේතුවෙන් ඉස්සෙල්ලා එක විද්‍යාමාන වුණා. ඒක අත්හැරලා පස්සේ තිබිච්ච හේතුවෙන් පස්සේ එක විද්‍යාමාන වුණා. දැන් මොහොතක් මොහොතක් පාසා හේතුඵල ක්‍රියාදාමයක් නිසා හටගන්න ක්‍රියාඵල කටිපාටියක් ඇරෙන්න. මේ ලෝක සත්‍යය හිතායිනි જાතියේ තවත් ඕවා කරන සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තොත් එහෙම. අන්න මුලාව අරගන්න බැරුව යනවා එතනින්. ඒකෙන් අපි දැනගන්න හැම හැම මොහොතක් පාසා මෙන්න මේ පටිච්ච සමුප්පාද ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙනකොට ඒ තුල යම් ආකාරයක් ඇද්ද ඒ தත්ත්වයේ දෙයක් විද්‍යාමාන වෙනවා. හැබැයි ඒක ඒ හේතුවේ ඵලයක් මිසක් සදාතනික වස්තුවක් නෙමෙයි. යම් හේතුවකින් යම් ඵලයක් ක්‍රියාත්මක කළා නම් ඒ ඵලය ක්‍රියාත්මක කරන්නේ ඒ හේතුව ඒකට ක්‍රියාත්මකින්ද ගෙවෙනවා ශක්තිය. යලි යලි හේතුවක් ගොඩ නැගුවොත් ගොඩ නැගෙන නිසා යලි යලි අනුකූල හේතුවක් ගොඩ නැගිලා අනුකූල ඵලය ලැබෙනවා. ඒ ක්‍රියාදාමයේ තියෙන තාක්කල් ලැබඳු ඵලයක් විද්‍යාමාන වෙනවා. මෙන්න මේකට කියනවා හේතුඵල ධර්මයේ ලෝකේ දැනගන්න කියලා. සත්පුද්ගල දෘෂ්ටි අහ කරලා. මෙන්න මෙහෙමනහම අපි දැනගන්නවා. මේ මේ ආකාරයෙන් කටයුතු කරන්න ගියොත් මෙන්න මේවා තිරිසංගුලට අයිති. මෙන්න තිරිසන් ධර්මතාවය. තිරිසන් ධර්මතාවය කියන්නේ සත්වයක් නෙමෙයි. ඒ ධර්මතාවය ඇතුළට ගියොත් මොකද වෙන්නේ? තිරිසනෙක විද්‍යාමානයි. හැබැයි තිරිසනා කිව්වේ ඒ තිරිසන් ධර්මයේ ඇසුරු කරපු පරිත්‍යාසෝපාද ක්‍රියාපටිපාදී. ක්‍රියා සම්පින්දනය. ඒක හේතුඵල ධර්මයක් මිසක් ඇතයි කියලා පෙන්වන්නේ වෙන් කරලා පෙන්වන්න පුළුවන් එකක්වත් ඒ අතර තිබුණ නැන්නා. එතන මොකද තිබුණේ? හේතු නිසා හටගත්ත ඵල ධර්ම මිසක් වෙන එකක් නෙමෙයි. අවිද්‍යාව තවදුරටත් ගොඩ නැගුවොත් තමයි අවිද්‍යාව ඉදිරියට තියෙන්නේ. එහෙනම් අවිද්‍යාව ඉදිරියෙන් ඉදිරියට ගොඩ නැගෙන්නේ. නරකට හේතුවක් නම් හේතු වශයෙන් නරක හේතුව නැගමින්. මේ නරක ධර්මතාවය අතුරු කර කර යලි යලි ක්‍රියාත්මක වෙනකොට එහි ක්‍රියාත්මක වෙන තාකල් ඒකට අනුකූල වන්නා වූ જાතිය නිපද වෙනවා. මෙන්න සම්මත જાති දැනගන්න ඕනේ මෙන්න මේකයි. සම්මත જાතියක් ගොඩ නැගෙන ආකාරයක් තියෙනවා. ඒ ඒ මොහොතේ අපි ගොඩ නගන්නේ යමක්ද? අපි ඒ ඒ මොහොතේ ඒ જાතියේ ඉන්නේ. උපතින් උපන් මනුෂ්‍ය જાතිය කියලා එකක් අරගත්තා නම් ඒක හැදිලා තියෙන්නේ ඔයගේ චක්‍රානුසාරයෙන් මිසක්. ඔයිටලා මුකෙකින් නෙමෙයි. හටගත්ත මොහොතේ පටන්ගෙන විදි විදි වෙනස් වෙන ඊළඟට වෙන්නා වූ කර්ම ශක්තියේ හේතුව ක්‍රියාත්මක වීම නිසා ඒ ඒ මොහොතේ හටගන්නා වූ කර්ම චිත්ත ඍතු ආහාර කියන මේ හතරට අයිතිවන්නා වූ ක්‍රියාදාමයන්ගේ සම්පීඩනයන්ගේ රූපාකාරයන් නිබදවෙමි හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමයක් ඒ ඒ මොහොතේ ක්‍රියාත්මක වෙනවා මිසක් ඔයින් එහාට තවත් සත්වේ පනවන තැනක් නැහැ කියලා දැනගත්ත දාට සත්ව පුද්ගල දෘෂ්ටිය ඉවරයි සත්වයා පනවන්නේ ඔන්න ඔය හේතුඵල ක්‍රියාවලියකටයි කියලා දැනගත්ත දවසට හේතුඵල ක්‍රියාවලිය සත්වයක් නෙමෙයි පුද්ගලයෙක් නෙමෙයි. හත්ත පුද්ගල මායාව මතු කරලා පෙන්නනවා මේ හේතුඵල ක්‍රියාවලිය කියලා දැක්කලා. අපි මෙච්චර කල් හිතාගෙන ඉන්න ආත්ම දෘෂ්ටිය ඉවරයි. මෙන්න මේක දැනගත්තට පස්සේ මොකද වෙන්නේ? මෙන්න ප්‍රත්‍ය දැනගත්තාද? හරි ආකාර විද්‍යාත්මකව දැනගත්තා. හරියටම දැනීම සහිතව. සත්‍යයේ හිත පිහිරුවාම මොකද වෙන්නේ? ධර්මයේ තුලින් දැනගත්තා. මෙන්න ලෝකයේ ධර්මයන් හටගන්න හැටි. මෙන්න විද්‍යාව. මෙන්න ප්‍රත්‍ය. මෙන්න හේතු හටගන්න. මෙන්න මේ ආකාරයෙන් හේතු හටගන්න හැටි, ඵල හටගන්න හැටි දැනගත්තාම හේතුව නිසා හටගන්න ඵලයේ හේතුයේ ශක්තියෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ හේතුව ඒ ඵලය සඳහා ගෙවි යනවා. සදාතනික ඵලයක් ලෝකේ හටගන්න කවදාවත් නැහැ. ඒකාකාර ඵලයක් හටගන්න විදිහක් නැහැ. මොකද ඵලය කියන්නේ හේතුවේ නිර්මාණය. හේතුව නිර්මාණය කරනකොට ගෙවි යනවා නම් ගොඩනගපු හේතුව සදාතනික කාලය පවතින ස්ථිර එකක් නෙමෙයි. එහෙනම් ඒ බඳු හේතුවෙන් ගොඩනගව ඵලයේ ඒකට ගෙවිලා යනවා නම් ඔතන එකක්වත් නැහැ පවතින ධර්මය. විපරිණාමිකව එකින් එක දෙකින් පරිණාම වෙනවා පේනවා මිස ඒකාකාරව මොහොතක්වත් පේන එකක් නැහැ කියලා දැනගත්ත දාන්න. අන්න අපි එතනින් හේතුඵල ධර්මයන්ගේ යථාර්ථය දැනගන්නවා. මෙන්න මේ දැනගැනීමෙන් බැලුවොත් මේ දැනගැනීම සම්පූර්ණ සුද්ධ කරන්න. මේක අනන්තයි අප්‍රමාණ. ලෝකයේ හටගත්ත සියලුම දේවල් පිළිබඳව අනන්ත අප්‍රමාණ සක්වල තියෙන සියලුම දේවල් පිළිබඳව. මේ මේ දේ හැටගත්තේ මෙන්න මේ හේතුයේ ඵලයේ මෙන්න මෙහෙම ක්‍රියාත්මක කියලා ආදි වශයෙන් බලන්න කිව්වොත්. මුළු ජීවිත කාලය ඉවර වෙනා මේ ලෝකේ හේතුඵල හටා බල බලාගෙන ඉඳ ගියොත් එහෙම ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් හේතුඵල ධර්මයෙන් පෙන්නපු දේ විග්‍රහ කරලා ඔක්කොම කරලා මෙන්න මේකයි හේතුඵල ධර්මයේ කිව්වේ මෙන්න මේ ටික සම්පීර්ණ කරපු එක කියන්නේ යම් කෙනෙක් කටහල්ලා පටන් ගත්තොත් ලෝතුරා බුදු පියාණන් වහන්සේ නම කියන්න පටන් ගත්තත් උන්වහන්සේගේ ජීවිත කාලය ගෙවිලා යනවා කියලා ඉවර කරන්න හම්බෙන්නේ. පහන මිනිහෙක් ඉතුරු වෙන්නේ නැහැ. අන්න අනන්ත අප්‍රමාණ විග්‍රහයක් අඩංගු වෙච්ච කැටගරිය එකක් තමයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ කියන ගුණයට විග්‍රහ වුනේ. අපි ඉතින් අනන්ත ගුණයකින් අපිට ඕන හරිය ගන්නවා මිස අනන්ත ගුණ විග්‍රහ කරලා නම් මෙන්න මෙතකින් මේ ගුණය වෙනවා කියලා එහෙම කියන්න අපි සමත් නැහැ කවුරුත් ඒක කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඔක අනන්ත ගුණයක් කියන නිගමනට බැහැලා ඔය අනන්ත ගුණයට ගැබ් වෙලා තියෙන හරියෙන් අපිට අවශ්‍ය කරන හේතුඵල න්‍යාය රටාව ගන්න ඕනේ නිවන් අවබෝධ කරගන්න. යථාර්ථය අවබෝධ කරගන්න අපිට අවශ්‍ය ටික ගත්තට පස්සේ එයින් එහාට හොයන්න යන්න ඕනේ නැහැ තේරුමක් නැහැ. අනන්ත අප්‍රමාණ ගුණේ කොච්චර හෙව්වත් එයින් එහාට කිහින් කෙලවර කරන්න බෑ කීවර කරන්න බෑ. නෑ ගුණේ තියෙන්නේ අනන්ත ගුණේ කිය කියා හිත හිතා ඉන්න නෙමෙයි. ඔතනින් ධර්මයේ තෝරා ගන්න. විමුක්තිය සඳහා දැනගatiදී යම් ධර්මයක් ඇද්ද? අන්නේ ධර්ම අවබෝධය ලැබෙනවා. ඔන්න ඔය ටික විග්‍රහ කරලා ගන්නකොට ওই මට්ටමට. ගොඩාක් විග්‍රහ කරලා ඔය පස්සේ යන්න අවශ්‍ය නැහැ. එහෙනම් අපි දැනගන්න සත්‍ය පුද්ගල දෘෂ්ටියක් නැති වෙලා. ඒ සංඥාවෙන් මිදෙන්න අවශ්‍ය කරන ධර්මතාවක් තමයි ඔන්න ඔය විදිහට හේතුඵල දකින්න එක පරිච්ඡසම්පන්න. මෙන්න මේ ටික දැනගන්න ඒ ක්‍රමයට සිහි කරන්න පටන් ගන්නකොට ඒ හැකියාව ලැබුණාම පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ කියන ගුණයෙන් නිවන් දැකීමට සුදුසු මට්ටමට ගෝචර කරගෙන ඇතුළු වුණා. අහ ශ්‍රාවකයෙකුට ඒ ගුණ මට්ටම හොඳටම ඇති. නිවන් අවබෝධ කරගන්න යමක් දැනගත යුතුද? පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ කියන ගුණය තුලින් ඒ ටික දැනගත්තා නම් හොඳට වැඩි නිවන් අවබෝධ කරගන්න. යථාර්ථ අවබෝධයේ යන්තරමක් ඔකෙන් ගත යුතුයි. ඒ ටික ගත්තාම හොඳටම ඇති. මුළු ගුණේ විග්‍රහ කර කර ඉන්න නෙමෙයි ගුණ තියෙන්නේ. ඔය තුලින් අපිට අවශ්‍ය කරන කොටස ගන්න. ඔය ටිකයි මේ ගත්තේ. ඔය ටික තමයි සිද්ධ වෙන්නේ. ಜಾතිය පහළ වෙන්න මේ අපි හේතුඵල වශයෙන් අපි අවිද්‍යාව නිසා ගන්න වැඩ පිළිවිලින් ಜಾති පහළ වෙන්නේ කොහොමද? ඉතින් ඔය ටික දැනගත්තාම අපි දකිනවා. පැවැත්මක් හොඳයි කියලා ගන්න තාකල් අවිද්‍යාවෙන්ම ගත නිගමනයක් වෙනවා මිස. පැවැත්මක් හොඳයි කියලා කවදාවත් විද්‍යාවෙන් නිගමන කරන්න බෑ. මොකද හේතුව පැවැත්ම ওই ධර්මතාවයට අනුකූලව එන එකක් නා. හටගෙන විදි විදි යන හේතුඵල ධර්මතාවයක් නා. ඔය අතර මම කියන්න මගේ කියන්න මගේ ආත්මයයි කියන්න සුදුසු එකක්වත් නැත්නම් කැමැතිසේ පවත්තන්න ඔය අතර එකක්වත් නැති බව දැක්කනම් එහෙම දෙයක් තුල මං යම් තවදුරටත් පැවැත්මක් හොඳයි කියලා කිව්වනම් ඒක මගේ අවිද්‍යාව මිසක් වෙන මොකක්ද කියලා නිගමනය කරනවා. න ะ අවිද්‍යාවේ නිගමනයේ සාහමලින් ඉවරෙච්ච දාට පැවැත්මේ බලාපොරොත්තු ඉවරයි. කවුරු වෙන්නද? හිබන්දික් වෙන්නද? කෝකද හොඳ? ඔය ඔය නිගමනයේ ගත්ත දාට අල්ලන්න එකක්වත් නැහැ කියලා ධර්මයේ තුලින් දකින්න. කවුරු වෙන්නද? කොහේ හොඳයි කියන්නේ? මේ ස්ලෝ කියක් ලබා හිටියත් අපි මේ චිත්ත වේගයන් මේ මොහොතේ එක එක සත්ත්ව රූප වලින් සත්ත්ව රූප වලින් නපුරු සත්තුගේ රූප වලින් අපිම අපිම අත්ම තුල මේක ඇති වෙනවා මේ වෙනස. ඒකයි කියන්නේ. මිනිස් රූපේ තියෙන. ඉතින් මේකට මේකට කියනවා ප්‍රවෘත්ති පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය. ඔය ක්‍රියාවලිය තුලින් යම්කිසි ආශේවිත භාවිත බහුලීකృత කියන ඇසුරු කරනවා භාවිතා කරනවා බොහෝ කොට ඇසුරු කරනවා. ওই විදිහට පුරුදු කරගෙන ගියා නම් එහෙම මරණාසන්න මොහොත දක්වා. ඒ බුද්ධිලට අන්න එතෙන්දී ඕකේ සම්පින්දනයක් වශයෙන් හට ගන්නවා ශක්ති විශේෂයක්. ඒකත් හේතුඵලයක්. ඒ ශක්ති විශේෂයේ මතු බලාපොරොත්තුව දූෂ්‍ය ගතියෙන් නම් හටගත්තේ දූෂ්‍ය ගතියෙන් යමක් හට ගන්න බලාපොරොත්තු ශක්තියක් නිපදවනවා. අන්නේ නිපදවපු ශක්තියට අපි කියනවා කර්ම ශක්තිය නම් භව ශක්තිය. අති කම්ම භව, අති උපපති භව කියනෝක. උපපති භවයක් තියෙනවා, කර්ම භවයක් තියෙනවා. ඇසුරු කරලා භාවිතා කරලා බොහෝ කොට ඇසුරු කරලා යම්කිසි තිරිසන් භවකට බලු භවකට බලු වැඩ කරලා හිටන් ඒ පැත්තෙම ගිහිල්ලා ඒකම කරලා ඒ જાතියෙන් ගති ලක්ෂණ බලු ගතියෙන් බලු භවටපත් වෙලා හිටියනම් මෙලොව මෙලොව මිනිස් බල්ලෙක් හැටියට හිටියනම් එයාගේ ජීවිතේ ඒ જાතිය එකක් නා. එයා මැරෙන්න මොහොතක් එනවා නා. අති කම්ම භව අති උප්පත්ති භව අන්න උප්පත්ති භවට හේතු වෙන්නේ කර්ම භව මොකද තිබිච්ච ගුරු ප්‍රගුණ කරලා තිබිච්ච කර්ම භව බලු භව අන බලු බව නිසා බලු જાතිය ඇටගිරට උප්පත්තියට යනවා අන උප්පත්ති බව. අන්න ඒතර හතර පයින් යන හොඹ දින අර ජත් දතු ඉලිසයින බල්ලෙක් නකුට දින එකක් වෙනවා. අන්න ලෝක සමත බල්ලා හැදෙනවා එතන. එතන එතෙන් එක මොකද මිනිස් බල්ලා වෙලා හිටියා මිනිස් බල්ලා මැරුණාම ලෝක සම්මත බල්ලා වෙලා උපන්. අන්න ඇති වෙන්නේ. මිනිස් මරේදී අවසාන මොහොතේ උපාදාන කරගන්න. උපාදාන කරගන්නේ ඒක වෙන එකක් නෑ. ප්‍රගුණ කරගත්තේ ඒක නං. ඒක තමයි උපාදානීය. ඉතින් එනිසා මේ හැමතැනම තියෙන හේතුඵල ක්‍රියාදාමයක් නිසා සත්වේ පුද්ගලයා කියනවා වෙනවා කියන එක නෙමෙයි. ඔන්න ඕක තේරුම් ගත්තාම යන සතේ, කේන සතේ, කින්න සතේ නැතුහම. පෙර මම හිටියද කියන දෘෂ්ටියක් තියෙනවා කොහෙද මම කියන්නේ? දැනුත් නැහැ. එදත් නැහැ. හේතුඵල ධර්ම ඒතර කොහෙද මම? අන්න පෙර තිබුණා තිබිලා තියෙන හේතුඵල ධර්මයක් නිසා මම එක් නෙමෙයි. මතු මම එක් හැදීවිද? මේ මේ හේතුඵල ධර්මයක් මතු හැදුණොත් නිසා මම එක් හැදෙන්න විදියක් නැහැ. දැන් දැනුත් හේතුඵල ධර්මයේ. දැන් කොහෙද මම? නේ අතීත අනාගත වර්තමාන තුන් කාලෙහි මම යන සංඥාවක් වෙනවා බිඳිලා ඉවරයි. මෙන්න ආත්මෘෂ්ටිය බිඳෙන හැටි. ඉතින් ඉස්සර මම හිටියද ඉස්සර දැන් මම ඉන්නවද මතුවල මම ඉඳීද කියලා මෙන්න මේක සැක නැතුව දැනගන්න කිව්වා. දැන් ඕක වරද්දලා තේරුම් ගන්න මොකද කරන්නේ? නෑ නෑ අපි බෞද්ධ අපි ඉස්සර ආත්මයක හිටියා කියලා විශ්වාස කරනවා කියලා ඉස්සර මම හිටියා කියලා විග්‍රහ කරන ඕනම ගන්නවා දාත. මතුවරත් මම මේක හිටියද කිව්වා. නෑ නෑ මේ මරණය කෙලවර නෑ මතුවලා කරූපින් පවවනු කරගත් ඒවා නෝ මතුවලා තැන අපි ඒක විශ්වාස කරනවා අපි දේශය කියන්නේ නෑ කියලා මම යන තැන තුන් කල් සැකරින්න හදනවා ওই જાතිය. යථාබෝධය දැකලා නෙමෙයි බයට. ඇයි මේකේ මේ සැකේ තිබුණොත් එහෙම එයා බෞද්ධයෙකුට නෙමෙයි මිත්‍යා දෘෂ්ටිය කියලා පොත්වල කියනවනේ. ඕක අහගෙන ඉවරලා මොකද කරන්නේ? බය වෙනවා. නෑ නෑ අපිට විශ්වාස කරනවා කියලා. විශ්වාසයෙන් සම්මාදිට්ඨිය වෙන්න හදනවා. මේ කවුද දන්නේ පෙරහිටියාගේ එහෙම හිටියාගේ අධ්‍යාපක පෙරහිටියාගේ කවුද දන්නේ කාර්ද මතක විශ්වාස කරන්න මෙතනින් මැරලා ගිහලා මතු උපදේ කාර්ද මතක විශ්වාස කරන්න දිවස පහළ වෙලා තිබුණා නම් චතුප්පාත ඥානයක් පහළ වෙලා හැම තිබුණා නම් ඒ වගේ දැකනනම් දැනගත්ත හැකි පෙර මම මෙහෙම දැනක හිටියා ඒ මතකෙ එහෙම නම් ගත්තා හැකි දැන් මම මෙහෙම දැනක උපන්න එහෙම මෙන්න මේ හේතුවෙන් දැන් මම මේ කරගත්ත පින්පව වන සුචරිත දුචරිත කරන මතවර මෙන්න මෙහෙම තැනකටයි මට යන්න වෙන්නේ කියලා ඒකත් දැක්කනම් ඒ හැම කෙරුණා ඒක දැක්ක හැකි. දැන් මෙතන කිව්වේ ඒක නෙමෙයි. මම කියන දෘෂ්ටි ඇරුණාට පස්සේ දැන්ද මම නැත්තේ ඉස්සර මම ඉඳලා තියනවාද? ඉස්සර තිබුණෙත් මේ ටික නම් දැන් තියෙනෙත් මේ ටික නම් මතු තියෙනෙත් ওই ටික නම් ওই තුම්පලෙම මම එක හැදෙන විදිහක් නෑ නිකන් දැක්කට පස්සේ මම කියන දෘෂ්ටිය ඉවරයි. මෙන්න දෘෂ්ටිය ඉවර කරයි. ඕකට දිවස් පහළ වෙන්න ඕනේ. ওই ධර්මයේ තේරුම් ගත්තා නම් හොඳට වෙන්නේ. දැන් තියෙන හේතුඵල ක්‍රියාවලිය කියලා දැනගත්තා නම් මේ જાති එකක්නේ පෙර තිබුණා නම් තිබිලා තියෙන්නේ. තිබුණා නම් තිබිලා තියෙන එකනේ. එහෙනම් ඒකත් හේතුඵල ක්‍රියාවලියක් මිසක් කොහෙද ඒකේ මම හිතින්නේ. මතු හරගත්තු. ඒත් මේ ටිකමනේ. කොහොමද මතුවර මම හැදෙන්නේ? එහෙනම් අතීතයේ මම කිදෙලත් නැහැ. දැන් මම ඇත්තෙත් නැහැ. මතුවර මම හැදෙන්න විදියකුත් නැහැ. හැබැයි මම කියන පෙනෙන මායා දර්ශනයන් නම් හේතුඵල වශයෙන් ඔහොම පේනවා. එහෙනම් මම ඇත කියලා ගන්නෙත් නැහැ. මම නැත කියලා කියන්නෙත් නැහැ ලෝකෙට. මොකද හේතුව ඇත නැත යන දෘෂ්ටි දෙක තුල ලෝක සත්‍යය බොහෝ කාලයක් ඇවි දෘෂ්ටිය වැළඳගෙන ආපු නිසා මම නැත කියන දෘෂ්ටිය කිව්ව ගමන් ලෝක සත්‍යය නාස්තික නාස්තික දෘෂ්ටියට වැටෙනවා උච්චේ දෘෂ්ටියට වැටෙනවා මම ඇත කියන දෘෂ්ටිය දුන්න ගමන් මොකද වෙන්නේ සාසව දෘෂ්ටියට ළමයි ඉන්නවා කියලා බදා ගන්නවා හතර පුරුද්දට ওই දෙක කරනවා ඒ නිසා බුදුරන් වහන්සේ මම ඇත මම නැත කියන මේ දෙකම අහක් කරලා හේතුඵල බලන්න පුරුදු වෙන්න කිව්වා හේතුඵල දැකලා පුරුදු වෙච්ච කෙනාට පෙර මම හිටියා කියලා කිව්වත් මම කියන දෘෂ්ටිය නෑ දැන් මම ඉන්නවා කියලා වචනෙන් කිව්වත් මම කියන දෘෂ්ටිය නෑ මතුවනත් මම මෙහෙම කෙනෙක් වෙනවා කිව්වත් මම කියන දෘෂ්ටියනේ. දැන් පෙර මම කිව්වේ හේතුඵල ධර්ම ක්‍රියාවලියකට. දැන් මම කියන්නේ හේතුඵල ධර්ම ක්‍රියාවලියකට. මතු හටගත්තා නම් මම කියලා කියන්න වෙන්නේ හේතුඵල ධර්ම ක්‍රියාවලියට මිස මම කියලා සිද්ධාන්තයකට ඇත්තකට නෙමෙයි කියලා. දැකලා ඉන්න කෙනා කොහොම කතා කළත් ආයි දෘෂ්ටියට වැටෙන්නේ. අන්න ඇත්ත දැනගත්තාම තියෙන වටිනාකම. ඔකයි තේරුම් ගන්න ඕනේ. දැන් සම්මා සම්බුදු ආජාන වහන්සේට විතරයි පුළුවන් තිරාත්ම ඔක්කොම කියන්න. ඒවා ඔකට අනික් අයට කියන්න බෑ. අපි සත්‍යයේ මිනිස්සේ වශයෙන් අපි මේ මොහොතින් මොහොත අපි සත්වය වෙනවා ඒ විදිහට තිරසංගත වෙනවා. ඔව්. මොහොත ඉතින් අර එතකොට ස්වාමීන් වහන්සේ සත්‍ය තිරසං වායේ උත්පත්ති ලැබුණා. ඔව්. ඒ සත්‍යය කොහොමද ඒ ඒ දැරි වලට හිතන්න ඔව් ඒගොල්ලන්ට හිතන්න බෑ සත්‍ය එතකොට කොහොමද ඒගොල්ලන් දැන් හොඟාක වැදගත් ප්‍රශ්නයක් ඕක දැන් අපි ඉස්සෙල්ලා කිව්වා මෙන්න මෙහෙම දෙයක්. විපාක වශයෙන් හටගන්න අර භව කියලා එකක් ඒවා කර්ම භවයකින් උප්පත්ති භවයට කියන්නේ. අන්න පහල කරගත කර්ම භවක් තියෙනවා මෙන්න මේ කර්ම භව යම් කිසි දෙයක් හරගත්තා නම් මේ පැවැත්ම බලාපොරොත්තුව මූලික කරගෙන ඒ පිට ගොඩගත ගොඩනගාගත්ත දෘෂ්ටියක් තියෙනවා. පැවැත්මේ බලාපොරොත්තුව සහිතව පාප දෘෂ්ටියක් ගොඩනැගුවා නම් දැන් ඔහුගේ සසරේදී ඔහුගේ ගොඩනගාගත් දෘෂ්ටි එකින් එක එක වැලට වැල දාමයට සම්බන්ධ වෙලා තියෙනවා. මේ සම්බන්ධ වෙලා තියෙන්නේ මොනවද හේතුඵල ක්‍රියාදාමයක් වශයෙන් ස්කන්ධ පරම්පරාවක් වශයෙන්. දැන් රූපස්කන්ධයේ සත්‍යයකුත් නෙමෙයි වේදනාස්කන්ධයේ සත්‍යයකුත් නෙමෙයි සංඥාස්කන්ධය කියන සත්‍යයකුත් නෙමෙයි සංකාරස්කන්ධ කියන සත්‍යයකුත් නෙමෙයි විඥානස්කන්ධ කියන සත්‍යයකුත් නෙමෙයි සත්‍යය එතන බෙදුවා. අන්න පංචස්කන්ධයේ සත්‍යය කියලා හැවටෙනකොට තමයි ඒකත් බෙදුවේ. ස්කන්ධයේ සත්‍යය කියලා හැවටුනොත් මේක නැති කරන්නේ. ස්කන්ධය පහකට බෙදලා විභජ්‍යවාදී කරලා පෙන්වනවා. බෙදලා පෙන්වනවා. දැන් මොකද රූපස්කන්ධයේ සත්‍යය කිව්වේ, වේදනා ස්කන්ධයේ සත්‍යය කිව්වේ, සංඥා ස්කන්ධයේ සත්‍යය කිව්වේ, සංකාර ස්කන්ධයේ සත්‍යය කිව්වේ, විඥාන ස්කන්ධයේ සත්‍යය කිව්වේ. ඒ හේකරව සත්‍යය කියන බෑ නම් ඔය ස්කන්ධ පහක තව සත්‍යය පනවන්න පුළුවන්. පනවන්නේ ඒත් නෑ. එන සත්‍යය කියන දෘෂ්ටිය පනවලා තියෙන ඔය ස්කන්ධ පහේ සම්පීඩනයේ නේද කිව්වහම එතන අන්න ස්කන්ධ දෘෂ්ටිය ඉවරයි. අනේ ස්කන්ධ ධාතු ආයතන පරිත්‍යාසමපාද දැනගන්න කියන්නේ ඔය ක්‍රමයේ. නෑ ස්කන්ධ සත්‍යයේ පුද්දලයක් නෙමෙයි කියලා දැනගන්න කියනවා ස්කන්ධ වෙන් කරලා බලලා. පංචස්කන්ධ පහට බෙදලා බලලා. ධාතු වශයෙන් බෙදලා බලපුවාම ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඤ්ඤාණ ධාතු කියලා ධාතු හය කර බෙදලා බලනවා. බෙදලා බලපුවාම එතන සත්‍ය පුද්දල දෘෂ්ටි ඒකරයි. ඇතකන දිවනාසයේ ශාරීරිය මන කියන්නේ මේවා එකතු කරලා මේවා ආයතන කරන්නේ මේකට සත්‍යය කියනවනේ. චක්ක ආයතනයේ සත්‍යයේද සෝත ආයතනයේ සත්‍යයේද රූප ආයතනයේ සත්‍යයේද සද්ද ආයතනයේ සත්‍යයේද ගාන ආයතනයේ කියන්නේ සත්‍යයේද ගන්ධ ආයතනයේ කියන්නේ සත්‍යයේද බලා ගියාම අභ්‍යන්තර බාහිර දෙකම අරගෙන. අභ්‍යන්තරයේ සත්‍යය කියවන. රූපායතනය කියන්නේ සත්වේද, ශබ්දායතනය කියන්නේ සත්වේද, ගන්ධායතනය කියන්නේ සත්වේද, ජීවහායතනය කියන්නේ සත්වේද, කායායතනය කියන්නේ සත්වේද, මනායතනය කියන්නේ සත්වේද. ඒත් මේක ආයතනයක් නේ. ආයතනයේ සත්වයක් නෙමෙයි. එහෙනම් ඔය හයම හකලා සත්‍යය පනවන්න පුළුවන්. මොනවද පනවන්නේ? ඒත් බෑනේ. එහෙනම් ඔය හයම සම්පීර්ණ නිසා මායා මුලාවකට ගත නිගමනයක් තිබුණා. යන්නේ නිගමනේ සත්‍යය කියනවා. අන්න එහෙනම් ආයතන වතින් බෙදලා බලනවා සත්‍යයන්නේ. මේ ස්කන්ධ වශයෙන් බෙදලා බැලුවා සත්ව බුද්ධල ප්‍රඥා මේ ඒකේ මේ ඒකට පනවල සම්මත කරන දෘෂ්ටිය තියන්න බෑ. ධාතු වශයෙන් බෙදලා බැලුවා හතේ පුද්ගලිය පනවන්න බෑ. ආයතන වශයෙන් බෙදලා බැලුවා හතේ පුද්ගලිය පනවන්න බෑ. පරිත්‍යාගම පාද වශයෙන් බෙදලා බැලුවා හතේ පුද්ගලිය පනවන්න බෑ. මොන විදියෙන් බෙදලා බැලුවා සත්වයේ බුද්ධි ලෙපනවන්න බෑ කියලා දැනගත්තාට ස්කන්ධ ධාතු ආයතන පරිච්ඡමපාද ආදී මේක දැන ගැනීමට කියනවා අභිධර්මයේ දැනගත්තා. ඒ අභිධර්මය කියන්නේ ගැඹුරුම ධර්මය ඔන්න ඕක. ඉතින් ওই ටික දැනගන්න ඕනේ. ওই ටික තමයි විග්‍රහ වෙලා තින්නේ අභිධර්මයේ. ස්කන්ධ පිළිබඳ, ධාතු පිළිබඳ, ආයතන පිළිබඳ, පරිත්‍යාග උපාද පිළිබඳ විග්‍රහය තමයි පෙන්නලා තියෙන්නේ. සත්පුද්ගල දෘෂ්ටියක් නැති කරගන්න යථාර්ථයෙන් දකින්න හැකියි. ඉතින් අභිධර්මයේ තියෙන්නේ ඔක තව සියුම්ම කරලා බොහොම සියුම් විග්‍රහයක් එක් කරලා. ඒක ධර්ම රසයේ මිස ඒ වගේ බුදුරන් වහන්සේගේ ධර්ම ගැඹීරත්වය දකින්න මිස නිවන් දකින්න ඉතර ඇතර යන්න ඕනේ නැහැ. චතුරාර්ය සත්‍ය දකින්න මට්ටමට ওই ටිකෙන් ස්කන්ධ ආතු ආයතන අධ්‍යයන ගත්තාම හොඳට මෑති. ඒ මට්ටමේ සූත්‍ර පිටකේ තියෙන හරියුන දැනගත්තා ඒක. තේරුම් ගන්න බැරි හරියක් තියෙනවා. අභිධර්ම පිටකයෙන් විග්‍රහ කරගන්න පුළුවන් පැටලිලා තියෙන තියක් තියෙනවා. තවත් ධර්ම රසයේ විඳින්න පුළුවන් මහා ඥානවන්ත අයට මේකේ ගැඹුර බලන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ දහම් හරේ දහම් ගැඹුර කොච්චරද කියලා බලන්න පුළුවන්. තව එහාට බහැලා අර අභිධර්මයේටයි ස්කන්ධ ධාතු ආයතන පරිත්‍ථසමපාද විග්‍රහයෙන් බලනකොට. කොයිතරම් තීක්ෂණද කොයිතරම් මේ ලස්සනට ක්‍රමානුකූල කොයිතරම් හේතුඵල න්‍යායට එකඟද මෙච්චර ධර්මයක් මේ ලෝකේ දේශනා කරන්න පුළුවන් සමිතියක ඉන්නවද තව ඉඳලා තියෙන පුළුවන් කොහෙද ඉන්නේ කවුද ඉන්නේ කොහෙද එහෙම ඔප්පු කරන්න පුළුවන් සාධක තියෙන්නේ මේ ආදි වශයෙන් මේ සියල්ලම බැලිය හැකියි. බලාපුවාම අන්න බුද්ධ ඥානීය තියෙන ශ්‍රේෂ්ඨත්වය පේනවා. බුදුන් කියන්නේ කොයිතරම් ගැඹුරු ඥානයක් ඇති කෙනෙක්ද පුදුම උත්මයින් කියලා ඒක දකින්න ඇතිනේ. ඉතින් ඔය ආකාරයෙන් අපි දැනගන්න ඕනේ අන්න පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ කියන ගුණේදී අපිට මේ ප්‍රශ්න කිහිපයකට උත්තර ආවා. දැන් මොකද දැන් මෙතනින් වෙන්නේ මේ පටිච්චසම උපාදේ සත්පුද්දල දෘෂ්ටියට තුලද නැද්ද කියන ප්‍රශ්නෙට උත්තරේ දැන් ඔකේම ඇවිදින් තියෙනවා. ඉතින් එතකොට ඊළඟ වචනේ මොකද්ද? දැන් දහම් ගුණ 6කින් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ කියන ගුණයට ආවේ. අනික තමයි දැන් ඕපනයික ගුණය. ඒයි පස්තිකෝ ඕපනයිකෝ පච්චත්තා වේතබ්බු විඤ්ඤු. දැන් ඕප කියන වචනයෙන් පෙන්වන්නේ උප්පත්තිය, උපදීන. උපත. නයික කියන වචනයෙන් පෙන්වන්නේ උපදින න්‍යාය. දැන් ඕකකින් දැකේ නැද්ද? එක එක උපත් හටගන්නේ මොන මොන න්‍යායෙන්ද කියලා ඔය පටිච්චසමුපාදයේ දැන් අපි ඒකක් දැක්කා. බලු ධර්මයේ අතුරු කරපු පටිච්චසමුපාද න්‍යායානුකූල වැඩපිළිවෙලෙන් බල්ලෙක් හටගන්නවා. එතකොට ඒ වගේම හරක් ධර්මයක් අසුරු කරපු පරිත්‍යාසමුපාද න්‍යාය තුලින් ක්‍රියාත්මක වෙලා හරකෙක් හට ගන්නවා. ඒ ඒ උපත් හට ගන්න න්‍යායට කියනවා ඕපනයි. එතකොට මොකද වෙන්නේ? සිත්හිලා දරා ගන්න සුදුසුයි කියලා මේකට අපිට මුඩින් මත්ෙන් අටුවා උත්තරයක් දෙනවා. දැන් සිත්හිලා දරා ගන්න සුදුසු එක හම්බ වෙනවා. ඕපනයික දැක්කට පස්සේ කොහොමද ඒක හොයාගන්නේ? මේ මේ ධර්මයේ ඇතුළු කරගුවාම මෙන්න මේ ත්‍රිසම්භවටයි කියලා තේරුම් ගත්තට පස්සේ අපි දැනගන්න අපොච්චි ඒක නම් සිතිලා දරා ගන්න සුසු නෑ. මෙන්න මේ ධර්මයේ ඇතුළු කරලා බල්ලෙක් වෙන්න යනවා කියලා දැනගත්තට පස්සේ අපෝ ඒක සිතිලා දරා ගන්න සුසු නෑ. දරාගත්තොත් විනාසයි. මේ මේ ධර්මයේ ඇතුළු කරලා සතර පායට යන්න යනවා කියලා විදිහට තේරුම් ගත්තට පස්සේ අපෝ හතර පහ ගත වීමට හේතු වෙන ධර්මයක් සිතිලා දරා ගන්න සුසු නෑ. අයින් කළා. මේ මේ ධර්මයේ අතුරු කළොත් මිනිස්සය කියලා උපදින්න එනවා. හැබැයි මෙරි මෙරි ඉපදිනා නොඑක ආකාර මනස දුක්ඛ ස්කන්ධයක් එනවා. ඒකත් හොඳයි කියලා නම් සිත්තිලි අදාලා ගන්න සුදුසුනේ අයින් කළා. මේ මේ ධර්ම අතුරු කළොත් දෙවියෙක් වෙනවා. මෙන්න දේව ධර්ම. අතුරු කළොත් පටිච්චසමුපාද ක්‍රියාවලිය ක්‍රියාත්මක කළා මෙන්න මේ දෙවියෙක් වෙන්න පුළුවන්. වෙන එකකින් වෙන්නේ නැහැ දෙවියෙක් වෙන්නේ මේ ධර්ම. ඒකත් දැක්කා. ඉතින් ඒ ගියහම හටගත්තා නම් ඉතින් ඒ කාලයක් ඉඳලා නම් ඒකත් ගෙවිලා යනවා වෙනතිලා යනවා ආයතරයක් මේ සැරිසරන්න වෙනවා. ඒකත් දරා ගන්න සූත්‍රයක් නෙමෙයි සදාතික බලාපොරොත්තු නිමුක්තිය ඒකෙත් නෙමෙයි. මේ මේ දේ ඇසුරු කළොත් බ්‍රහ්මයේ කියනවා. මේ ධර්මයේ ඇසුරු කළොත්. මෙන්න ඒක පරිත්‍යාසමපාද. බ්‍රහ්මජාතිය උපන්නත් ඒකත් ගෙවිලා යනවා. ඒකත් කෙලවෙලා යනවා. ඒකේ තල්ලා ගන්න හරයක් නෑ. එහෙනම් මොකද්ද හිත දිහා දරා ගන්න ඕනේ? අත්හැරීමක් ඇද්ද නොයල්මක් ඇද්ද මිදීමක් ඇද්ද තුන් භවයේම අත්හැරීම නොයල්ම මිදීම මිසක් මට ওই ධර්ම වල එකක්වත් අල්ලා ගන්න දෙයක් නෑ කියලා දැනගත්තා. හිතහිලා දරා ගන්න සුසු එකම දේ මොකද්ද? ඕකෙන් අහක් වෙන අත්හැරීම වෙලිය යන මිදී යන යම් ධර්ම මාර්ගයක් ඇද්ද සිහි කරන්නේ අන්නේ නිවන් දැකීමට හේතු වෙන ධර්ම මාර්ගයේ සිතිලා දරා ගන්නවා මිසක් කොයින් පිටස්සර මට සිතිලා දරා ගන්න වටිනා එකක් නැහැ කියලා ওই ධර්මයේ තුලින් දක ගන්නවා. ඉතින් හිතිලා දරා ගන්න සුදුසුවේ දැනගන්නවා කියන එක ඕකනගේ කියන එකෙත් ඔය අර්ථය තියෙනවා. හැබැයි හිතිලා දරා ගැනීමට සුදුසුදේ මොකද්ද කියලා විග්‍රහ කරලා නැති නිසා. ඒක ලැබෙන්නේ කොහොමද කියලා විග්‍රහ කරලා නැති නිසා ඔය පදයේ තුලින් ධර්මාවබෝධය ලබා ගැනීමට හරිය හරිය වෙහිලා තියෙනවා. එහෙනම් ඕපනයික කියන ඒහි පාසික කියන වචනේදී මොකද්ද අරගන්න ඕන? දැන් වන්න අපි දැනගන්නවා ඊළාට ඊළඟ එක. ඕපනයික හොයා ගන්නවා. මෙන්න මේක තමයි ඉපදීමේ න්‍යාය. හිතියා දරා ගන්න සුදුසු එකක්වත් උතර නැහැ. ඕකෙන් අත්හැරින් වැලි විදි යන්නේ යම්කිසි ධම්මගක් ඇද්ද අන්න ඒක නම් හිතිලා දරා ගන්න එක සුදුසුයි. ඒකෙන් නිවන් දකින්න පුළුවන් නිසා. දැන් මොකද වෙන්නේ? ওই ධර්මයේ හොඳට විමර්ශනය කරලා තේරුම් අරන් යනකොට ඊළඟ දහම් ගුණයක් ඊළඟට මතුවලා යනවා. අපි කියනකොට ඒහි පාසික දහම් ගුණය. දැන් ඒව බලව කියලා පෙන්වන්න සුසුයි කියලා පෙන්වනවා කියවර මේක තේරෙන්නේ නැහැ. මොකක් වෙන්නද? ඒව බලව කියලා. පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාසය කියපම මොකද්ද පෙන්වන්නේ? අර ප්‍රඥාවන්තයාට පෙන්වන්න කියලා. මොකද්ද පෙන්වන්න තියෙන්නේ? ඒහි පස්සිකෝ කියනට ඒව බලවයයි කියන්නේ සුසුයි කියලා කියනවා. මොනවා පෙන්වන්නද? තම තමන් විසින් තමන් තමන්ගේ නැනපමණින් තම තමන්ගේ ප්‍රඥාවට වටහා ගලා තම තමන් දැනගන්න තියෙන ධර්මයේද අඬගහලා මොනවද පෙන්වන්නේ මම මම දැනගත් එක මගේ හිතෙන් මම දැනගන්නවා මගේ ප්‍රඥාවෙන් මට වැටහෙන නිසා මම කොහොමද අනිකර කියන්නේ අනිකර පෙන්වන්නේ කොහොමද ධර්මය ධර්මයේ තමාගේ මනස තුළින් තමාගේ ප්‍රඥාව තුළින් තමන් දැකිය යුත්තක් නේ ධර්මයේ තම තමන් දැකිය යුතුනා කාටවත් පෙන්න කවුරුත් ගිහිල්ලා කොහොමද පෙන්නන්නේ? එන අන්ට පෙන්නන්න පුළුවන් එකක්. ඒකෝ තම තමන් දැකිය යුතු දින ගැලපෙන්නේ නැහැ නේද? තම තම නැනපමණින් දැනගත යුතු කියලත් මේක පෙන්නනවා සිංහල කාව්‍යවල. ඉතින් අනිත් හැරේ කියන ඇවිත් බලන්න කියලා පෙන්වන්න පුළුවන් එකක් කියලා. මෙන්න බලා ගන්න කියලා. පුළුවන් ද පෙන්වන්න? මෙන්න මේක තමයි මේ අටුවා විග්‍රහ කරගෙන යනකොට වෙන තැන්වල අපි හොඳට විමර්ශනය කළ යුතුයි. මේවා තේරුම් ගන්න ඕනේ. දැන් ඒව බලව කියන එකෙන් පෙන්වන්න කියන එක තමයි මේ අටුවාවල්දී මේක ගැන විග්‍රහ කරලා පෙන්වන්නේ. ඒහි පස්සේ ගුණේද. දැන් මොකද මෙතන පෙන්වන්නේ? ධර්මයේ දැක්කාට පස්සේ දැන් අපි මේ ලෝකේ ජීවත් වෙනකොට ධර්මානුකූලව දකින්න ඕනේ. කොහොමද ධර්මානුකූලව දකින්නේ? ඇහැ රූප දකිනවා. කන ශබ්දයට යොමු වෙනවා. දිව රසයට යොමු වෙනවා, නාසය ගන්ධයට යොමු වෙනවා, කය ස්පර්ශයන්ට යොමු වෙනවා. මේ මොහොතක් මොහොතක් පාසා අපි යොමු කරනවා. ඔන්න ඔය ඒහි කියලා කියන්නේ තැන්. ඒ යොමු කරන තැනදීම දකින්න දක්ෂ වෙන්න ඕනේ. පස්තික කරන්න ඕනේ නැහැ ස්පර්ශය දකින්න ඕනේ යථාර්ථයෙන්. අපි දැකපු දහමට අනුව. මේ කුමක්ද? කොහාට අයිතිද? මේක කාම ලෝකයට අයිති, රාගයට අයිති. මේ දැකපු දර්ශනීය පිළිබඳ දකින්නකොටම දැකීම දැකීමේ මාත්‍රය පමණයි කියලා නවත්තන්නේ නැතුව දැකීමට ඇලුනොත් එහෙම මේ අපේ පුරුද්ද එකෝ ගැටෙනවා එකෝ ඇලෙනවා එකෝ මුලා වෙනවා මිහිරි නාදයක් එනවා එනකොටම හිතේට ඇලෙනවා එකෝ මේ නාදී මිහිරි නම් ගැටෙනවා ඒකට මුලා වෙනවා ගන්ධයක් ආවොත් ඒක මිහිරි නම් ඇලෙනවා අමිහිරි නම් ගැටෙනවා ඒකට මුලා වෙනවා රසයක් ආවොත් මිහිරිනම් ඇලෙනවා අමිහිරිනම් ගැටෙනවා ඒකට මුලා වෙනවා. ස්පර්ශයක් ආවොත් මිහිරිනම් ඇලෙනවා අමිහිරිනම් ගැටෙනවා ඒකට මුලා වෙනවා. නමුත් මේ පැවැත්මේ යන අපිට කොයි මොකයි මොහොතේ හරි ඕවා කියන්නේ කියනවා. මනවඩන රූප මනවඩන ශබ්ද මනවඩන ගන්ධ මනවඩන රස මනවඩන පහස එක එක අවස්ථාවල ගොදුරු වෙනවා. ඔන්න ඒ ඒ තැනදී අපි දැනගන්න ඕනේ. මේකට ඇලෙන්න ගියොත් එහෙම පැවැත්මට හේතු වෙන්නා වූ පැත්තරයි යන්නේ. මේකට ගැටෙන්න ගියොත් එහෙම ගැටි ගැටි ඒ පස්සේ ඒකට අවශ්‍ය පැත්තේ ගැටෙන පැත්තේ යන්න. ඇලීමෙන් ගියොත් ගැටීමෙන් ගියොත් මුලා වෙලයි ගමන් කරන්නේ. මුලාව ගමන කොහේ හරද? පැවැත්ම පවත්තන්න මිසක් වෙන එකකට නෙමෙයි කියලා දැක්කහම. ඔන්නෝගේ ඒ තැනදී දැකලා. දකින්න පුරුදු වෙනකොට මොකද වෙන්නේ? එතන ඇලීමක් තිබුණා අත්හැරලා යනවා, ගැටීමක් තිබුණා අත්හැරලා යනවා, මුලාවක් තිබුණා අත්හැරලා යනවා. අන රාගක්ෂේත, දේසක්ෂේත, මෝහක්ෂේත මග පෑදේ. මෙන්න යතා යම් යම් තැනකදී යතා යතාවා කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති කියොන්නු තින්නේ. මේ කායන් ප්‍රනීතයයි කියලා යම් තැනක හිත පිහිරවනවා. පනිහිත කරනවා. මෙන්න මේ මේ ආකාරයන්ගේ යථාර්ථය තථා තත්ත්වය මේකයි කියලා දැනගන්නවා. අන්න ඒක දැනගත්තාම මොකද වෙන්නේ? මනවඩන රූප පස්සේ ගියොත් ලෝකෙට මනවඩන ශබ්ද පස්සේ ගියොත් ලෝකෙට මනවඩන ගන්ධෙහි ඇල්නොත් ලෝකෙට මනවඩන රසයේ ඇල්නොත් ලෝකෙට මනවඩන පහතේ ඇල්නොත් ලෝකෙට එන මොහොතේම මේක දැනගන්න හැකියාව ලැබුණා දහම් ගුණේ දියුණුව අන්න තව ගුණ වුණා මෙන්න මේකට කියනවා ඒහි පස්සික කියන තැනටපත් වෙලා දහම් ගුණෙන් දියුණුනා ඔන්න දහම් ගුණයක් මේක කාටවත් පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි තම තමන්ම දකින්න ඕනේ මට රහයන ඉලායි මමයි දන්නේ අනිකා දන්නේ මට බහද වැටෙන ඉලායි මම දන්නා මිසක් අනික කෙනෙක් දන්නවා. තම තමන් විසින් දැනගන්නේ තම තමන්ට ආපු ඉලාව. ඒ ඒ තැන ප්‍රත්‍යක්ෂ කරන එකට කියනවා ඒහි පස්සික. අන්න ඒ තැනම ප්‍රත්‍යක්ෂය කරන්න ඕනේ. පස්සික කිව්වේ ඒකයි. දැනගන්නවා කිව්වට බෑ. ඒ තැනදීම ලෝකයේ පැවැත්මට හේතු වෙන ප්‍රත්‍යක්ෂය කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ ධර්මයේ තුලින්. එහෙනම් මනවරණ රූපයක් ආපු තැන මනවරණ ශබ්දයක් ආපු තැන මනවරණ ගන්ධයක් ආපු තැන මනවරණ රසයක් ආපු තැන මනවරණ පහසක් ආපු තැන මනවරණ ධර්මයක් ආපු තැන. එතනම අපි මේ ප්‍රත්‍යක්ෂය කර දමන්න ඕනේ. මෙන්න අහු නපුන. මෙන්න සසරට හේතුව. මෙන්න පැවැත්මට මුල. මේක ඇලුම් කිරීම. එහෙනම් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙන්න ඕනේ. ඉන්ද්‍රිය අසංවර වුණොත් අවසීයෙන් ඉන්නේ. ඉන්ද්‍රිය සංවර නම් මනසියෙන් හිටියනම්. ඒ එනේන එකේ මොහොතේ ප්‍රත්‍යක්ෂය දැනක්ෂය කරනවා. තව දෙනෙක් ක්ෂය කරන්න අපි ඉතුරු වෙලා නැහැ. එතරම් ක්ෂය කළොත් ඔහු පෙරත් නැහැ, දැලුත් නැහැ, මතුත් නැහැ. තුම්පලෙම නැහැ. අතීතයේත් නැහැ, අනාගතයේත් නැහැ, වර්තමානයේත් නැහැ. තුම්පලෙම නිදහස. ඔන්න චන්දරාගය දුරු කරගන්න හැටි. අතීත අනාගත වර්තමාන. දැන් අපි කාරණා තුනක් අතීතයක තියෙනවා, වර්තමානයක් තියෙනවා, අනාගතයක් තියෙනවා. ලෝක සම්මතියේ කාලාත්‍රයක් ඕකට තියෙනවා. අතීත කියන්නේ ඉස්සර ඒවා. වර්තමාන කියන්නේ දැන් ඒවා. අනාගත කියන්නේ ඉදිරියට ඒවා. දැන් මේකේ දහම් අර්ථය දැනගන්න ඕනේ. ඒ ඉස්සරයෙන් අපේ මනසේ මොනවද අපි මතක් කර කර ගන්නෙ? අති හිතවත් දේවල් මතක් කර කර ගන්න. අති හිත දේවල් තමයි ඉස්සරහා මතක් කරලා ගන්න. අන්න අතීත අතීත. අයින් කරන්න ඕනේ එක. ඕවා මතක් වෙනකොටම වැඩක් නැහැ කියලා දැනගෙන අයින් කරන්න ඕනේ. අතීතවත්කම අයින් කරන්න ඕනේ. අතීතයෙන් මිදෙනවා. අතීතවත් දේවල් තමයි මතකේ තියාගෙන ඉන්නේ. වර්ධ කරනවා කියන්නේ මාන කරනවා කියන්නේ මැනමැන ක්‍රියාත්මක වෙනවා. දැන් මේ වර්තමාන කිවි අර හිතවත් දේවල් කියලා දැන් හම්බෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, මනවත් මේවා පස්සේ ගිහිල්ලා ඒ පස්සේ වර්තනය වෙනවාට කියනවා වර්තමාන. මන මන වර්තනය වෙනවා. ඒක අයින් කරගන්න ඕනේ. එතකොට අනාගතය එකක්වත් නැහැ ඉස්සරහට. ඔය ඔක්කොම අනාගින තමයි තියන්නේ. අනාගතය අයින් කරගම අනාගතය ඉවරයි. ওই ටික අයින් කරගම නිවන් දකින්න.